විශේෂයෙන්ම පෝය දවස්වල සිල් වැඩසටහනේ මේ වෙලාවට නියමිත ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව සමගිනුයි මේ හැමෝම එකතු වෙන්නේ. බෞද්ධා නාලිකාව නරඹන ප්‍රේක්ෂක පින්වතුන් බොහෝ දෙනා දන්නවා මේ වෙන විට සෑම සතියකම සඳුදා දිනයේහි පෙරවරු 8 සිට 9 දක්වා කාලය ධම්මානුපස්සනා නමින් ධර්ම සාකච්ඡාවක් පවත්වන බව. ඒ ධර්ම සාකච්ඡාව සඳහා වැඩම කරන ස්වාමීන් වහන්සේ කවුද කියන එක මේ හැමෝම හොඳින් දන්නවා. ඉතින් මේ පොය දවසටත් මේ වැඩසටහන තිබෙන ප්‍රතිචාර නිසා පොය දවසෙත් මෙවන් වැඩසටහනක් සිදු කරන්න කියලා අපට සිහිපත් කළා. ඒ අනුව දැන් පොහොය දින කිහිපයක් මුළුල්ලේම සජීවීව ධම්මානුපස්සනා ධර්ම සාකච්ඡාව මෙලෙසින් ඔබ වෙත ගෙනෙනු ලබනවා. ඉතින් අද දවසේ ඔබත් අපත් සමගින් තමන් වහන්සේ සතු වටිනා ධර්මඥානය බෙදා හදා ගැනීම සඳහා මේ ධම් සභා මණ්ඩපයේට වැඩම කර සිටින ස්වාමින් වහන්සේ ඔබ හැමෝම හොඳින් දන්න තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායිහි ශ්‍රී ලංකාරාම බෞද්ධ මධ්‍යස්ථානාධිපති ත්‍රිපිටකාචාර්ය අභිධර්ම විශාරද කර්මස්ථානාචාර්ය අපේ කල්යාණ මිත්‍ර අතිපූජනීය මිරහවත්ති පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේ අපේ හාමුදුරුවෝ ඊටාම ගෞරවයෙන් අපි පාද නමස්කාර පූර්වකව මේ අවස්ථාවේදී පිළිගන්නවා අපේ හාමුදුරනේ මේ වෙලාවේදී අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ හාමුදුරුවන්ගේ නිර්දේශයේ පරිදි ඊටාම වටිනා සූත්‍ර දේශනාවක්. මේ සූත්‍රයේ තියෙන්නේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසක කියන්නේ දෙවෙනි කොටසේ. සූත්‍රයේ නම මහා සකුළුදායි සූත්‍රය. සකුළුදායි කියන පරිබ්‍රාජිකයා මුල් කරගෙන දේශනා කරන ලද සූත්‍රයක් නිසා තමයි මේ සූත්‍රයට මහා සකුළුදායි සූත්‍රය කියන නම භාවිතා කරන්නේ. මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහ නුවර. බෞද්ධ පින්නතුන් හැමෝම දන්නවා ඒ ඒ නගර ගැන සිහිපත් කරනකොටම ඒ නගර ආශ්‍රිතව තිබිච්ච පන්සල් ගැන. දැන් උදාහරණයක් ගත්තොත් බරණැස් නුවර කිව්ව ගමන්ම ගොඩක් අයට මතක් වෙනවා ඉසිපතනාරාමය. සවැත් නුවර කියපු ගමන්ම ගොඩක් අයට මතක් වෙනවා ජේතවනාරාමය. ඒ වගේ රජගහ නුවර කියන නගරය මතක් කරපු ගමන් බොහෝ දිනාට මතක් වෙන්නේ වේළුවනාරාමය කියලා. වේලුවනාරාමයේට අනුවර්ථ නාමයක් තිබුණා කලන්දක නිවාප කියලා. ලේනුන් විසින් කූඩු තනන ලද උණ පඳුරු විශාල ප්‍රමාණයක් තිබිච්ච පන්සල නිසා උණ වනයකින් සැදුම්ලත් ආරාමයක් නිසා වේලුවනාරාමය කියලා කියනවා. ඉතින් මේ වේලුවනාරාමේ බුදුහාමුදුරුවෝ වැඩ ඉන්න සමයක මෝර නිවාප කියලා ස්ථානයක් තිබුණා. මෝර කියලා මොනරුන්ට පාලියෙන් කියනවා. මොනරුන් වාසය කරපු තැන. එතකොට මේ මෝර නිවාප කියන ස්ථානයේ පරිබ්‍රාජකයන් විසින් ආරාමයක් ගොඩනගලා තිබුණා. අන්න ඒ ආරාමයේ තමයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය දේශනා කළ තියෙන්නේ. එමාදී බුදුරජාණන් වහන්සේ සිරිතක් විදිහට උදේ පාන්දරින්ම පිබිදිලා මුව සෝදාගෙන ඉඩ ලැබෙන දවස්වලට පින්ඩපාතේ වැඩම කරනවා. එම පින්ඩපාතේ වැඩම කරනකොට සමහර දවස්වල ටිකක් කල් නැතුව වඩිනවා. එහෙම කල් නැතුව වඩිනු කරනකොට බුදුහාමුදුරන්ට තේරෙනවා තාම මිනිස්සු ඇහැරිලා නැහැ කියලා. මිනිස්සු දාන තාම සූදානම් කරලා නැහැ කියලා බුදුහාමරන්ට තේරෙනවා. ඒතර බුදුජානන් වහන්සේ පින්දපාතේ වඩින්න ගමට වඩින්න තව වෙලාව තියෙන නිසා සමහර වෙලාවට ඒ ආසන්නයේ තියෙන වෙනත් ආගමික සිද්ධාස්ථානයක් එහෙම නැත්නම් පන්සලක් ආශ්‍රමයක් තියෙනවා නම් අන්නේ ස්ථානයේට වැඩම කරනවා. එහෙම කරලා ඒ අයත් සමග අන්‍යාගමයන්යන් සමග සුහදව ධර්ම සාකච්ඡාවල යෙදෙනවා. කතා බස් කරමින් ඉන්නෝ වෙලාව එනකම්. ඉතින් මේ සූත්‍ර දේශනාව සිද්ධ කරන දවසේ බුදුහාමුදුරුවෝ පින්ඩපාතේ වැඩම කරනකොට වෙලාව ඉතුරු වෙලා තිබුණ නිසා ඒ කිට්ටුව තිබිච්චේ මෝර නිවාප නමින් හඳුන්වන පරිව්‍රාජික ආරාමයේහි බුදුහාමුදුරුවෝ ටික වේලාවක් වාසය කරන්න වැඩ ඉන්නට දෙත්ත වැඩම කළා. එහෙම වැඩම කරනකොට මේ පරිබ්‍රාජික ආරාමේ ඇවිල්ලා හිටිය බොහෝ ප්‍රසිද්ධ බොහෝම ගෝල බාලයන් සහිත ඒ කාලේ වෙනකොට ඉන්දියානු සමාජය තුළ නමක් දිනාගෙන හිටපු විවිධ පරිබ්‍රාජකයෝ. එතකොට එහෙම පරිබ්‍රාජකයන් ඕනෝන් සමග ලොකු ගෝසාවක් ඇති කරමින් කතාබස් කර කර හිටියා. ඒ පරිබ්‍රාජකයන් අතර එක්කෙනෙක් තමයි සකුළුදායි කියලා කියන්නේ. සකුළුදායි පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේ වඩිනවා දුරින්ම දැක්කහම උන්වහන්සේගේ වැඩම කිරීම සම්බන්ධයෙන් අනිත් අයට කියන ඔන්න ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ නිශ්ශබ්දතාවයට බොහෝම කැමති කෙනෙක්, ප්‍රිය කෙනෙක්. ඒ නිසා උන්වහන්සේ ශබ්දබද්ධ කරනවට කැමති නෑ හැමෝම නිශ්ශබ්දව සංසුන්ව ඉන්න කියලා මතක් කරා. තමන්ගේ ශිෂ්‍ය පිරිසත් සංසුන් කරන්න පෙළඹුණා මේ බුදුරජාණන් වහන්සේගේ දර්ශනය තුල. ඉතින් එතෙන් පටන් තමයි මේ සාකච්ඡාව දිගහැරෙන්නේ. මා කැමතියි අපේ අතිපූජනීය මිරහවර්ති පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේගෙන් දැනගන්න. අපි හාමුදුරුවනේ එදා ඉන්දියානු සමාජය තුල ප්‍රධාන ආගමික සම්ප්‍රදායන් දෙකක් තිබුණා. ශ්‍රමණ සම්ප්‍රදාය සහ බ්‍රාහ්මණ සම්ප්‍රදාය කියලා. මේ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරමින් විවිධ ආගමික පාර්ශවයන් හිටියා. ඒතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ ශ්‍රමණ සම්ප්‍රදාය නියෝජනය කරපු ඒ ආගමික සම්ප්‍රදායන් අතරේ ශ්‍රමණ සම්ප්‍රදාය හැටියට ගැනීම ආගමික නායකයෝ පිළිබඳව කෙටි හැඳින්වීමක් අපි ඉස්සෙල්ලාම අපේ ප්‍රේක්ෂක පිරිසට සිහිපත් කර සිටිමු. තෙරුවන් සරණයි. අපේ කල්යාණ මිත්‍ර ගෞරවනීය තනල්ලේ චන්දකිත්ති ස්වාමීන් වහන්සේ බිනර පුන් පොහොව දවසේ සාකච්ඡාවට මේ බඳුන් කරන්නේ හා සකුළුදාය සූත්‍රය. ස්වාමීන් වහන්සේ ඉන්දියානු සමාජයේ බොහෝ ආගම් තිබිච්ච බව බොහෝ දර්ශන තිබිච්ච බව අපිට අපේ ධර්මය පරිශීලනය කරනකොට හොඳටම පැහැදිලි වෙනවා. ඉතින් එදා බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ ඉන්දියානු සමාජයේ ප්‍රධානම ශාස්ත්‍රඥ වහන්සේලා 6 දිනක් හිටියා. එහෙමයි. ශාස්ත්‍රඥ වහන්සේලා. පූර්ණ කාශ්‍යප, මක්කලි ගෝසාල, පකුද කත්තායන, අජිත කේස කම්බලි, සංජය බෙල්ලත්තිපුත්ත, නිගන්ත නාථපුත්ත. ඉතින් මේ අයගේ මේ දර්ශනය පිළිබඳව කියනවා නම් අපි එක්කෙනෙක් පිළිබඳව කතා කළොත් ඇති මොකද ඒ පිළිබඳව අපිට කතා කරන දෙයක් එච්චර නැහැ. එහෙමයි. නමුත් අපේ බොහෝ පින්නතුල්ලා හිතනවානේ ශාස්ත්‍රුන් ෂට් ශාස්ත්‍රු කියලා අපි පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්නවා. හැබැයි ඉතින් ඇති දෙයක් නැහැ. දැන් පූර්ණ කාශ්‍යප කියලා කියන්නේ එයාගේ නම කාශ්‍යප. එයා ඉපදුනේ දාස කුලේ. එදා ඉන්දියානු සමාජයේ තිබුණා කුලවාදය අදටත් හරියට තියෙනවා. දාස කුලේ ඉපදුනොත් එයා දාසකම්මයි කරන්න ඕන. ඉතින් මේ මේ කාශ්‍යපත් ඉපදුනේ ඒ වගේ කුලයක. ඉතින් මේ කුලේ ළමයි පිරිමි ළමයි 99 දෙනෙක් ඉපදිලා හිටියා. මෙයා ඉපදුනේ 100 වෙනියට. ඒ නිසා මෙයාට නම තිබ්බා පූර්ණ කාශ්‍යප කියලා. 100 සම්පූර්ණ වෙච්ච කෙනා. එහෙමයි. එතකොට දැන් මෙයාගේ දෙමව්පිය මොකද කරේ? ඒ කට්ටියගේ කුල પરම්පරාවට උරුම රස්සාව සඳහා සිටු ගෙදරක ගිහිල්ලා මේ පුංචි ළමයා නැවැත්තුවා. ඉතින් මෙයාට මේ වැඩේ කරගෙන යන්න හරි අමාරුයි. මෙයා මොකද කරේ මේ ගෙදරින් පැන්නා. පැනලා දැන් ගෙදරින්වත් බයයි. මෙයා මොකද කරේ කැලේට ගියා. කැලේට ගිහිල්ලා කැලේ ජීවත් වුණා. කාලයක් යනකොට ටික දවසක් යනකොට ඇඳුම් නැතුව ගියා. ඇඳුම් නැති නිසා මෙයා මොකද කරේ? නිලිවත්තරව ජීවත් වෙන්න පටන් ගත්තා. නිලිවත්තරව ජීවත් වෙන්න පටන් ගත්තාම මිනිස්සු හිතුවා මේ රහතන් වහන්සේ නමක් තමයි මේ කියලා. සාමාන්‍යයෙන් අදට උනත් රූක්ෂ ප්‍රතිපදාවට හරි කැමතිනේ. ඒක එහෙම තමයි දත් එහෙමයි දත් එහෙමයි. කල්පේක්ෂතාවය හරි වටිනවා. නමුත් අපි සමහර වෙලාවට ඒ රූක්ෂ ප්‍රතිපදාවට පහදින අවස්ථා බොහෝ වැඩි. දැන් මේ තරුණයා ඇඳුම් නැතුව කැලේ ඉන්නකොට ওই දාර කපන්නේ හැම මිනිස්සු බැලුවා. මේ ඇඳුම් නැතුව ජීවත් වෙන කෙනා නම් රහතන් වහන්සේ නමක් වෙන්න ඇති. මිනිස්සු මොකද කරේ? දාන මාන ගෙනලා මෙයාට පූජා කරන්න පටන් ගත්තා. ඊළඟට මෙයා කල්පනා කළා ජීවත් වෙන්න මේක හොඳ ක්‍රමයක්. මෙයාට හිතෙන හිතෙන දේවල් මෙයා කියන්න පටන් ගත්තා. ඒක මිනිස්සු බාරගත්තා. ඔන්න පළවෙනි ශාස්ත්‍රවරය සකස් වෙච්ච විදිය. ඒ තමයි පූර්ණ කාශ්‍යප. ඉතින් අනිත් අයත් ওই විදිහමයි. ඉතින් නිකණ්ඨනාත පුත්ගේ ධර්මයේ තුල නම් සමහර දේවල් පිළිගන්න පුළුවන් දේවල් තියෙනවා. අපි හන්දේ දැන් මෙතන මේ ශාස්ත්‍රු කියන වචනය ගත්තාම බුදුරජාණන් වහන්සේටත් අපි මතක් කරන සත්තා දේව මනුස්සානම් කියලා. ඒතර ශාස්ත්‍රූන් වහන්සේ කියලා Taman හඳුන්ව ගන්නකොට ඒ හැමෝම Tamanව හඳුන්වගත්තේ Taman බුදු වෙලා කියලාද? ඔව් පැහැදිලිවම ස්වාමීන් වහන්සේ සරුවත්න කියන්නේ සියල්ලදත් කියන එකනේ. එහෙමයි. දැන් මේගොල්ලෝ ශාස්ත්‍රු කියන්නේ මම සියල්ලම දන්නවා කියලා තමයි ඒගොල්ලෝ කියන්නේ. එහෙමයි. ඒ කියන්නේ එදා කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ පවා මම බුදු වෙලා කියලා කියාගන්න අය හිටියා. බොහෝ සෙයින් සිටියා ස්වාමීන් වහන්සේ මොකද ඇත්තටම තරුණ වියේ පසුවිට බුදුරජාණන් වහන්සේ දැන් අවුරුදු 35 කියන තරුණ වයසේටපු එහෙමයි හොඳ යෞවනයෙක්නේ එතකොට බලන්න ස්වාමීන් වහන්සේ දැන් ඒ කාලේ ඉන්දියානු සමාජයේ මහා වයෝවෘද්ධ හිතා ගන්න බැරි තරම් තාපසවරු නොයේ අණ්ඩ භක්ති තිබිච්චා හිටියා ඉතින් ඒවා මැඩ පවත්වාගෙන බුදුරජාණන් වහන්සේගේ අර තියෙන කරුණාව නිසා ඒ වගේම ඒ අකම්පිත ගුණය නිසා තමයි උන්වහන්සේ ඉස්සරහටම වැඩම කළේ ඉතින්. එහෙමයි බහන. දැන් අද කාලෙත් මම බුදු වෙලා කියලා කියාගන්න යම් යම් අය ඉන්නවා. ඉතින් ඒ හින්දා අපේ පින්නතුන් කලබල වී යුතු නැහැ. ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් මම බුදු වෙලා කියාගන්න ශාස්ත්‍රීයයි හඳුන්ව ගන්න 6 දිනක් පින්දලා තියෙද්දි අද ඔය තනින් තන එක්කෙනෙක් දෙන්නෙක් බුදු වුණා කියලා කියාගත්තට කලබල වී යුතුනේ අපේ හාමුදුරුවෝ බොහොම පැහැදිලිව මතක් කළා ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා හැමේ ජනතාව ඒක රාශී වෙනකොට මොකක් හරි දෙයක් කටනින දෙයක් කියලා ඉවර වෙලා එක එක පැතිවලට හරවලා තමන්ගේ ਸਰවඥතා ඥාණයට ප්‍රකට කරන්න හදන ඒ වගේම ඒට අභියෝග කළ හැකි කෙනෙක් වෙන්නේ නොවේතයි කියා පුරසාරම් දොඩන බොහෝ අය අද කාලෙත් අපිට වුණතරම් දකින්නට අහන්නට බොහෝ නොවනත් එක්කෙනෙක් දෙන්නෙක් හරි අහන්නට දකින්නට ලැබෙනවා. අපි හන්නේ දැන් මේ මේ වාගේ ශාස්ත්‍රවරු ඉන්න පරිසරයක දැන් මේ පරිබ්‍රාජක කියලා කියන්නේ තනින් තන ඇවිදගෙන යන ධර්ම ගවේෂණයේ යෙදෙන යම්කිසි තවත් ආගමික නිකායක්. ඒතොර ඒ නිකායට අයිති කෙනෙක් තමයි මේ සකුළුදායි කියලා කියන්නේ. ඔව් ඇත්තටම සකුළුදායෙත් ඒ වගේම ශාස්ත්‍රවරයෙක්. එහෙම අපහන්. මේ සකුළුදායි අපේ ස්වාමීන් වහන්සේ ඒ සූත්‍ර දේශනාවේ නිදාන කතාව පැහැදිලිවම කිව්වා. එතන ඉඳලා තව පොඩි කොටසක් තියෙනවා ඇත්තටම. එහෙමයි. ඉතින් සකුළුදායි කියන පරිබ්‍රාජකයා ලයාගේ ගෝලෙත් එක්ක එකතු වෙලා උදේ පාන්දර නැගිටලා ලොකු කතාවක්. එහෙමයි. ඉතින් දැන් මේගොල්ලෝ කතා කළේ ඉතින් අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට ඉතින් ආණ්ඩුව ගැන, යුද්ධය ගැන, ඊළඟට ওই කන බොන දේවල් ගැන ඉතින් කොහොම කතා කර කර ඉන්නකොට කතාවලට මොකක් කියලා මොන කතා කියලාද අපි හන්නේ කියන්නේ? ඒ කතාවලට ඇත්තටම ස්වාමීන් වහන්සේ කියන්නේ දෙතිස් කතා කියලා. එහෙමයි. ඉතින් සාමාන්‍යයෙන් දෙතිස් කතා අපේ පින්නතුරන්ට ඉතින් උගන්වන්න දෙයක් නැහැ. මොකද හොඳට දන්නවා. අපි හන්නේ දැන් මේ දෙතිස් කතා දිහා බැලුවාම දැන් රාජ කතා, චූර කතා, විවිධ කතා තියෙනවනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ කතා වලින් තොරව අපිට කතා කරන්න පුළුවන්ද කියලා. දැන් මොකක් හරි කියනකොට දැන් අපි උනත් බනට දැන් රජුරු කෙනෙක් ගැන කියන්න එන අවස්ථාවක් තියෙන්න පුළුවන්. සමාජයේ මොකක් හරි අඩුපාඩුවක් ගැන කියන අවස්ථාවකදී හොරෙක් ගැන කියන කතා හොරකමක් ගැන කියන කතාවක් වෙන්න පුළුවන්. එතකොට කොහොමද මේක අපි හරියටම වෙන් කරගන්නේ මේ දෙතිස් කතාවන්ට අහු වෙන්නේ දැන් මේක කෙලෙස් උපදවන විදිහට කිව්වොත්ද ඒක දෙතිස් කතාවක් ඉන්නේ එහෙම නැත්නම් කොහොමද අපි මේක අකුසලයක් ඇති නොවන විදිහට භාවිතා කරන්නේ ස්වාමීන් වහන්සේ දැන් අපි ධර්ම දේශනාවකට යම් කිසි උපදේශයක් දෙන්න ඒ වගේ රජවරු ගැන හොරු ගැන සමහරලාවට ගණිකාවන් ගැන පවා අපිට කතා කරන්න සිද්ධ වෙනවා එහෙමයි ඊට වඩා දේවල් ගැන උනත් කතා කරන්න සිද්ධ වෙනවා. හැබැයි මෙතන මේ දෙතිස් කතාවේ කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ යම් කිසි කතාවක් කරනකොට අපි සාමාන්‍යව හැමදාම කතා කරන දේවල් අපේ සිතේ ඇලීමක් හඳින් ඇති වෙනවා නම් ගැටීමක් ඇති වෙනවා නම් දැන් බලන්න අපේ සාමාන්‍යයෙන් ගත්තම ඇලීම කියන්නේ අකුසලයක් ගැටීම කියන්නේ අකුසලයක් එහෙමයි ඉතින් ওই කතා වලින් අපි ඇලීම් ගැටීම් දෙක ඒ වගේම කෙලෙස් උනන කතාවන් සිද්ධ කරනවා නම් තමයි ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ දෙතිස් කතාවේ කියලා කියන්නේ. එහෙම නැතුව අපිට දෙතිස් කතාවලට සම්බන්ධ දේවල් අපිට කතා කරන්න සිද්ධ වෙනවා. දැන් අපිට ධර්ම සාහිත්‍යය දිහා බලනකොටත් අපි හන ඕන තරම් රජවරු ගැන කතා කරලා කියනවා. දැන් ඇත්තටම දැන් මෙතන කියන්නේ දැන් ඔය නිකාන් නිර්පරාදේ ඔය කිසිම වැඩකට නැති, එලවටත් නැති, මෙලවටත් නැති. ඉතින් ඔය මොකක් හරි හොරකමක් ගැන ඒ වගේ එක්ක ඇලෙනවා, එක්ක ගැටෙනවා. ඉතින් ඇත්තටම මේ නිවන් අවබෝධ කරගන්න කෙනෙක්, මේ මාර්ගය යන කෙනෙක් ස්වාමීන් වහන්සේ මේ වචනේ 100ට 100ක්ම පාලනය කරගන්න ඕන. මොකද අපේ මේ කය සංවර කරගන්න ලේසි ටිකක්. හැබැයි වචනේ සංවර කරගන්න අමාරුයි. ඒකයි බුදුරජාණන් වහන්සේ නිතරම භික්ෂුන් වහන්සේලාට වදාළේ sannipatitaanangෝ භික්ඛවේ ද්වංකරණිය. මහණෙනි එකතු වුණාම වැඩ දෙකයි තියෙන කරන්නේ. එක්කෝ නිස්සබ්දව භාවනා කරන්න ඕන නැත්නම් ධර්මයේ පමණක් කතා කරන්න ඕන. ඉතින් අපි සාමාන්‍යයෙන් ගත්තත් දැන් මේ ගිහි ජීවිතේ ගත කරන මේ පින්නතුල්ලාට උනත් ඇත්තටම වැඩිම ප්‍රශ්න ඇති වෙලා තියෙන්නේ කට නිසා. කට පරිසම් කරගන්න පුළුවන් නම් ප්‍රශ්න හරියට. එහෙමනම් මේකට තියෙන හොඳම දේ තමයි සම්මා වාචාව සම්පූර්ණ කරගන්නත් පුළුවන් ප්‍රශ්න අඩු කරගන්නත් පුළුවන් කෙලෙස් අඩු කරගන්නත් පුළුවන් නිවනට සමීප වෙන්නත් පුළුවන් ඒ සඳහා කළ යුතු හොඳම දේ තමයි අවශ්‍ය දේ කතා කරලා නිශ්ශබ්ද වෙන එක ලෝකයා ඕන දෙයක් හිතාගත්තට ප්‍රශ්නයක් නැහැ අවශ්‍ය දේ කතා කරන මාන්නෙන් ඉන්න කියන එක නෙවෙයි නිකම් බොරුවට කතා කරන්න ගියාම ඕනට වඩා කතා කරනකොට මේ සදා සමාජෙන් මහා පරිහානියකුත් ඒ පුද්ගලයාට සිද්ධ වෙනවා. අපි හන්නේ දැන් මේ නිතරම අපි අහන දෙයක් තමයි මේ කට පරිස්සම් කරගන්න කට පරිස්සම් කරගන්න කියන එක. කොහොමද කට පරිස්සම් කරගන්නේ? කට වහගෙන ඉඳීමෙන්ද? එහෙම නැත්නම් කතා කරන වචනය තුල ඇති සංයමයක් තුල. ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ කට පරිස්සම් කරගන්න කියන එක ඉතින් කියන්නේ මේ කට පරිසම් කර ගන්න ගන්න යෝනිසෝ මනසිකාරය තියෙන්න ඕනේ. එහෙමයි. නුවණින් මෙනෙහි කිරීම නැත්නම් අපිට මේ වචනේ පාලනය කරගන්න බෑ. ඔහේ කටට එන ඕන වචනයක් ඩෝං ගාලා එළියට දානවා. ඒකනේ සාමාන්‍ය අයෝනිසෝ මනසිකාරයේ ස්වභාවය. අර අපිට මතක් කළොත් අපි හන්නේ බුදුහාමුදුරු රාහුල පුංචි හාමුදුරන්ට මතක් කළේ පච්චවික්ඛිත්වා පච්චවික්ඛිත්වා කෝ රාහුල වචී කම්මං කාතබ්බං. රාහුල වචනෙන් යම් කිසි ක්‍රියාවක් කරන කියන්නේ කතා කරනවා නම් ප්‍රත්‍යවේක්ෂා කරන් නුවණින් විමසා බලන්න. ඒ නුවණින් විමසා බැලිය යුත්තේ මොන වගේද අපේ හාමුදුරුවනේ? අපි වචනේ සම්බන්ධව ගත්තොත් ස්වාමීන් වහන්සේ අපි ද වචනයක් එළියට දාන්න කලින් අතරට මේක තියෙනවා නම් මේ ඒ ප්‍රත්‍යක්ෂාව තියෙනවා නම් අකුසල් සිද්ධ වෙන්නේම නැහැ. එහෙමයි. සාමාන්‍යයෙන් මුළු ජීවිතේම කුසල් මවන්න පුළුවන් මේ ස්වාමීන් වහන්සේ දැන් මතක් කරපු රාහුල වාද රාහුල ස්වාමීන් වහන්සේට තථාගතයන් වහන්සේ වදාළේ ප්‍රත්‍යක්ෂණය. ඉතින් අපිටත් ඒවා ටික ටික අපේ ජීවිතවලට සම්බන්ධ කරගන්න පුළුවන්. මොකද දැන් අපි වචන දැන් අපි ద్వාරත්‍රයෙන් කටයුතු කරන්නේ. එහෙමයි. කයෙන් වැඩ කරනවා, කටෙන් කතා කරනවා, සිතින් හිතනවා. ප්‍රෝටිකනේ අපිට තියෙන තොන්දර කියලා කියන්නේ එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි දැන් මෙතන වචනේනේ. අපි වචනයක් එළියට දාන්න කලින් අපිට පොඩ්ඩක් අර විදිහට ප්‍රත්‍යක්ෂා කරන්න පුළුවන් නම් මම මේ කියන්නේ යන වචනේ සත්‍යද අසත්‍යද? ඉතින් අසත්‍ය නම් කියන්නේ නැහැ. සත්‍ය ඒත් කියන්නේ නැහැ. ආයෙ ඒකත් ප්‍රත්‍යක්ෂා කරනවා. සත්‍ය වූවත් සත්‍ය වූ පමණින්ම කිව යුතුත් නෑ නේද? කිය යුතු නෑ මොකද දැන් අද සමාජයේ බොහෝ දෙනා කියන්නේ මම ඇත්තනේ කිව්වේ කියනවා. ඇත්ත කියනකොට පලාතක් ගෙන අරන් ඉවරයි. ඒ නිසා අපි ඇත්තම කියන්න කීම තුළ ප්‍රයෝජනයක් නැත්නම් ඇත්ත කියලා වැඩක් නැහැ. එහෙම. එහෙමනම් අපි ඇත්ත තුලත් බලන්න ඕනේ මේ සත්‍ය කීම තුළින් අර්ථයක් සිද්ධ වෙනවද අනර්ථයක් සිද්ධ වෙනවද? එහෙම. නැත්නම් මේක කුසල්ද මේක අකුසල්ද? මේක මෙලෝ වශයෙන් හොඳයිද පරලෝ වශයෙන් හොඳයිද? ඔය විදිහට ස්වාමීන් වහන්සේ ප්‍රත්‍යක්ෂා කරලා මෙනෙහි කරලා අපිට කටයුතු කරන්න පුළුවන් නම් කවදාවත් මේ කටින් බොරුවක් කියෙවිද? අපි හන්නේ දැන් තවත් සමහර එතන ඇත්ත වචනයක් වෙන්න පුළුවන්. ඒ කියන එක මට හොඳයි. හැබැයි අනෙක් එක්කෙනාට ඒක නරක වෙන්න පුළුවන්. සමහර වෙලාවට මට නරක කියලා ඕන දුකක් විඳගෙන හරි මං ඇත්ත කියනවා අනිත් එක්කෙනාගේ යහපත වෙනුවෙන් කියලා අනිත් එක්කෙනාට හොඳ වෙනවා Tamanට ඒක නරක වෙනවා. ඒතකොට ඒ වගේ දෙයක් හැමෝම අපි කොහොමද හැසිරෙන්න ඕන? දැන් ස්වාමීනාත් ඇත්තටම ඉතින් මෙතනදී අපි හොඳටම ධර්ම මාර්ගයේ යන කෙනෙක් නම් පරාර්ථ චර්යාව ගැන විශේෂයෙන් හිතන්න ඕනේ. ඉතින් අපි මට හොඳ වෙලා තව කෙනෙකුට නරක වෙනවා නම් ඒක කුසලයක් වෙන්නත් බෑ. එහෙමයි. දැන් මට හොඳ වෙලා අනිත් කෙනාට නරක වෙන්න විදිහක් නැහැ. ඉතින් එහෙමනම් ස්වාමීන් වහන්සේ ඒ වගේ වෙලාවට අපි අර පුදුම පාලනයකින් යුක්ත වර විදියට මෙනෙහි කරලා කිව්වොත් දැන් මම කිව්වේ එකයි බොරුවක් කියවෙන්නේ නැහැ, පරස වචනයක් කියවෙන්නේ නැහැ, හිස් වචනයක් කියවෙන්නේ නැහැ. දැන් මිනිස්සු කියනවානේ අපෝ හිස් විහිළුවක්වත් කරන්නේ නැතුව හිස් වචනයක් කියන්නේ නැතුව කොහොමද ජීවත් වෙන්නේ කියලා. සමහර අයට මේක ලොකු ප්‍රශ්නයක්. නමුත් මේ ප්‍රත්‍යක්ෂණයේ තිබුණොත් ස්වාමීන් වහන්සේ බොහෝම මේ ඇඟට නොදැනී ඉතාම හොඳට මේ වචනේ පාලනය කරගන්න පුළුවන්. අපි හන්නේ දැන් ওই ප්‍රතිවේක්ෂණය තුලමද අර ස්ථානෝචිත ප්‍රඥාව කියන එකත් තියෙන්නේ. පැහැදිලිවම ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ ඒකයි. දැන් සමහර මිනිස්සු කියනවා දැන් අපි පන්සිලෙන් රකින්න පුළුවන්. හැබැයි මේ ඉඳලා හිටලා කැඩෙන දේ තමයි බොරුව. පුංචි බොරුවක් හරි කියවෙනවා. පුංචි බොරුවක් හරි කියන්න වෙනවා. හාමුදුරුවෝ රොහොම කිව්වට බෑනේ. මොකද අපි ජීවත් වෙන්නේ මේ සමාජයේ තියෙන බොරුව උඩ කියලා ඇත්ත. බොරුව උඩ තමයි මේ සමාජෙ ගොඩක් දුරට තියෙන්නේ. හැබැයි ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවා නම් බේරෙන්න පුළුවන්. එහෙමයි. දැන් මොකද එක තාත්තා කෙනෙක් මේ ඒ තාත්තා අසනීප වුණා මම එක දිගට කතාව කියන්නේ. ඉතින් දැන් මේ කතාව වුණා දෙපිස් කතාවකට අයිති වෙන කතාවක් නෙවෙයි. නෑ නෑ. එහෙමයි. මේක අපි කෙනෙකුට යහපතක් උදෙසා කියන මේ කුසලාරම්මණයක් සඳහා කියන කතාවක්. එහෙමයි. එතකොට ස්වාමීන් වහන්සේ මේ මේ තාත්තා අසනීප වුණා. ඒ තාත්තාට සැත්කම් කීපයක් කරා මේ කොළඹ. එතුමාට අන්තිම සැත්කම් කරනකොට එතුමාට කතා කරගන්න බැරුව ගියා. එයාගේ පුතා ඉන්නේ පිට රටක. ඒ මහත්මයා ඒ අන්තිම කතා කරන්න බැරි කාලේ ඉතින් බැල් බැල් කිකේ හරි කතා කරනවා. කතා කරන්න හරි කැමති. ඉතින් දුරකථනෙන් ඉතින් මාත් එක්ක කතා කරන මට කතා කළා. ඉතින් ගොඩාක් ඉතින් විස්තර කියනවා. අන්තිමට අහනවා ස්වාමීන් වහන්සේ තේරුණා තේරුණාද කියලා. ඉතින් මට තේරෙන්නේ නැහැ. ඉතින් මම අන්තිමට පුරුදු වුණා. ඉතින් දැන් තේරෙන්නේ නැති නිසා මමවත් තේරෙන්නේ නැහැ මහත්ය කියලා. තේරෙන්නේ නැහැ කිව්වහම මෙයා නැවත පැය භාගයක් විතර තවත් විස්තර කරනවා. එහෙමයි. ඉතින් අන්තිමට මම මේකට බැලුවා ඒ මහත්මයාගේ නෝනක් කිව්වා මට මහත්යා හරි සතුට වෙනවා. ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරලා ඉතින් බොහොම හොඳ කෙනෙක්. ඒ නිසා මම පුරුදු වුණා හරි හරි මහත්තයා කියලා ඉතින් තේරෙන විදිහට ඉතින් හංගවන්න. එහෙම. ඉතින් මේ විදිහට මේ තාත්තා පුතාටත් කතා කරන පිටරටට. අර විදිහටම කතා කළා අර විදිහටම ඉතින් අනුශාසනා කිසික අවවාද දීලා අහන පුතා තේරුණාද කියලා. පුතාට තේරෙන්නේ නැහැ. පුතා හොඳට සිල් රකින්න කෙනෙක්. ඒක මම හොඳටම දන්නවා ඒත් අපේ ළමේ ඊළඟ තාත්තට කියන ඇහෙන වෙනවා තාත්තා කියලා. ඒ පුතා මට කතා කරලා ස්වාමීන් තාත්තා කතා කරනවා. ඉතින් මගෙන් තේරුණා තේරුණාද කියලා අහනවා. ඉතින් මට තේරෙන්නේ මං ඇහෙනව ඇහෙනවා කියලා කිව්වා. ඒක සීලයට හානියක්ද? ඒ වෙලාවේ මම කව පුතා. ඇත්තටම ඔයා මටත් වඩා ඉදිරියට ගිහිල්ලා. මොකද මම නිකන් හරි හරි කියන එක තේරුණා කියන එකනේ. නමුත් ඒ ළමයා ඇහෙනව ඇහෙනවා කියලා කියනකොට ඇත්තටම එතන ඒ ඒ ස්ථානෝචිත ප්‍රඥාව. එහෙමයි. ඒ නිසා මේ ස්ථානෝචිත ප්‍රඥාව තියෙනවනේ ස්වාමීන් වහන්සේ දැන් ওই මිනිස්සු කියන කතාව අනේ මේ සමාජ බොරුවක් නොකිය ඉන්න බෑ කියන එක ඒක අනිවාර්යෙන් මේකෙන් ගැලවෙන්න පුළුවන් මෙන්න මේ ප්‍රඥාව තියෙනවා. එහේ දැන් ඇහෙනවා කිව්වට ඇහිච්ච සියල්ල තේරුණා කියන අදහස් කරන්නේ නැහැ. නමුත් කියපු දේ ඇහුණා. කියපු දේ ඇහුණා. එතකොට ඒ තුල තව දුරටත් පියා ප්‍රශ්න කරන්න යන්නේ නැහැ තේරුණාද නැද්ද කියලා දැන් පුතාට ඇහිච්ච නිසා තාත්තා හිතා ගන්නවා එහෙනම් ඇහිච්ච දේ තේරෙන්න ඇති කියලා. ඇති කියලා. ඒ තුල පුතාට බොරුවක් කියන්නට තියෙන ඉඩ අවකාශ ඇහිලිලා යනවා. ඒ සම්‍යක් ප්‍රයෝගයක් හැටියට භාවිතා කරන්න පුළුවන්. අපි හාන්දරණි දැන් අපි දන්නවා අපි හාන්දර බොහොම පැහැදිලිව මතක් කළා යම් වචනයක් ප්‍රකාශ කරන්න කලින් ඒ වචනීය පිළිබඳව හොඳට කල්පනා කරන්න කියලා. දැන් ධර්මයේ සඳහන් වෙනවා හිතන්න ඕන අත්ත්ව්‍යාබාධායපි සංවත්තති. මේ වචනේ Tamanට කරදර පිනිස පවතීද? දැන් හොඳට තිබ්බට පස්සේ හරි කරදරයක් වෙයිද? පරව්‍යාබාධායපි සංවත්තති. මට හොඳ වෙලා අනිත් අයට කරදර වෙයිද? එහෙම නැත්නම් උභයව්‍යාබාධාය ප්‍රසංගතති. මට අනිත් අයට දෙගොල්ලටම කරදර වෙයිද කියලා බලලා එහෙම කරදරයක් නොවන කුසලයක් හොඳ දෙයක් තමයි ප්‍රකාශ කරන්න ඕනේ. ඉතින් මේ දෙතිස් කතාවන් අතරේ වුණත් රජවරු ගැන, සොරුන් ගැන වෙනත් වෙනත් ගෙවල් දොරවල් පවුල් ගැන කතා කරන්න වෙයි. හැබැයි අපි හාමුදුරුවෝ කියපු විදිහට ඇලීම් ගැටීම් දෙකෙන් තොරව වුණත් ඒ දේ කතා කරන්න අපි සිහිය නුවණ භාවිතා කිරීමයි වැදගත්. අපි හන්නේ දැන් මේ සකුළුදායි පරිබ්‍රාජකතුමා බුදුරජාණන් වහන්සේ පරිප්‍රාජික ආරාමයට යද්දි මහා හයියෙන් මහා ගෝසාවකින් ඔවුනොන් එක කෑකෝ ගහමින් කතා කර කර හිටියේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දුටු සැනින්ම ඒ පිරිස සංසුන් කළා. ඇයි අපේ හාන්දර මේ අන්‍යාගමික ශාස්ත්‍රූවරයෙක් එනකොට එහෙම තමන්ගේ පිරිස සංසුන් කරන්න එතුමා පෙළඹුණේ මොන වගේ හේතුවක් නිසාද? ඇත්තරම ස්වාමීන් වහන්සේකට හේතුව පරම ශක්තිය යම් තැනක තියෙනකොට අනිත් අය හැමෝම මොනතරම් ශාස්ත්‍රවරු සියල්ල දන්නවා කියලාගෙන හිටියත් අර ඒ සැබෑම ශාස්ත්‍රුන් වහන්සේ ඉදිරියේ හැම දිනාම ඒ පහතට වැටෙනවා. ඒත් ඇත්තටම ඒ වෙලාවේ සකුළුදායේ තමන්ගේ ගෝලයන්ට කියපු ප්‍රකාශනේ බලපුවාම අන්න ශ්‍රමණ බව ගෞතමයන් වහන්සේ වඩිනවා. උන්වහන්සේ ওই කතාවලට කැමති නෑ. මොකද ඒ කාලේ හොඳ ප්‍රසිද්ධියක් තිබුණා. තථාගතයන් වහන්සේ බොරු කතාවල් එහෙම අනවශ්‍ය කතාවල් කර කර ඉන්න කෙනෙක් නෙවෙයි කියලා. ඉතින් ගෝලයන්ට කිව්වා නිශ්ශබ්ද වෙන්න නිශ්ශබ්ද වෙන්න කියලා. ඉතින් මේගොල්ලෝ ඔක්කොම නිශ්ශබ්ද වුණා. බුදුරජාණන් වහන්සේ දෙන්නට වැඩිහාම ඉතින් ආසනයක් හම්බුණා. තථාගතයන් වහන්සේ ඒකේ වාඩි වැඩ හිටියා. සකලුදාය මේ ප්‍රධාන පිරිවැජිය මොකද කරේ? පුංචි ආසනයක් අරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වාඩි වුණා. ඉතින් වාඩි වෙලා දැන් බුදුරජාණන් වහන්සේගේ සංවිධානස ක්‍රමයක් තියෙනවා. ධම්සභා මණ්ඩපයට වැඩිම වුණත් අර වික්ෂුන් වහන්සේලාගෙන් අහනවනේ මහණෙනි මං එන්න කලින් මොනවද කතා කර කර හිටියේ මොනවද කතා කර කර හිටියේ කියලා. ඒක එහෙම අහන්නේ ඇයි? දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් නිකන් ඕපදූපයක් හොයනවා වගේ එහෙම අපි කතා කරපු එයාට මොකක්ද වමනාව කියලා. ඔව් එහෙම ඒක තමයි. එහෙමයි. ඒ හොඳ තැනක්. ඉතින් අතරම ස්වාමීනාත් බුදුරජාණන් වහන්සේ මහන්නේ දැන් භික්ෂුන් වහන්සේලා යම් කිසි දෙයක් කතා කර කර හිටියානම් ඒක පාදක කරගෙන බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය පහදලා දෙනවා. එහෙම. අතරම හිතාගන්න බැරිව දැන් අපි ධම්මපදයේ ගත්තාම ධම්පද ගාථාවල තියෙන දේශනා ගොඩාක් තථාගතයන් වහන්සේ එහෙම ඒ කතා කර කර හිටපු දෙයක් මාත්‍රිකා කරලා උන්වහන්සේ බණ කියනවා. ඒක බුදුරජාණන් වහන්සේ නමකට පමණක් ඇත්තට විශේෂ වෙන දෙයක් අපි සමාජ මට්ටමින් ගත්තාම අපි කවුරු හරි කතා කරගෙන ඉන්න ස්වාමීන් වහන්සේ කියෝ වගේ මොකද අපිට එහෙම ඒක ධර්මයට ඉතර හරවන්නත් අපිට බෑනේ. එහෙම. ඉතින් ඒ නිසා වගේ හොයන්නේ ධර්මදේශනාවකට මාත්‍රකාවක් සපයාවක් මූල බීජයක්. එහෙමයි. ඉතින් මේ පරිබ්‍රාජකගෙන් උත්හුවා මේ මොනවද කතා කර කර හිටිය කියලා. දැන් එතකොට මෙයාට දැන් කියන්න බෑ එයත් ශාස්ත්‍රවරයෙක් හැටින් පෙනී ඉන්නේ. එහෙමයි. එයාට කියන්න බෑනේ දැන් අපි මේ අරක කතා කරා, මේක කතා කරා, හොරු ගැන කතා කරා, නළු නිළියෝ ගැන කතා කරා කියලා කියන්න බෑ. එහෙමයි. නෑ මොකද කියලා දැන් අපි උනත් එහෙම දේවල් කරනවානේ. ඒ කතාව අනිත් පැත්තට දැම්මා. එහෙමයි. මෙයා කිව්වා ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ කතා කරපු දේවල් ඉතින් ලෝකේ හැමදාම තියෙන දේවල්. බොරුවකුත් නෙවෙයිනේ. ඉතින් හැමදාම තියෙන දේවල් ඒකෙච්චර වැඩක් නෑ. මම මේ කල්පනා කරේ මේ රජගහ නුවර ඉන්න මිනිස්සු හරිය වාසනාවන්තයි කිව්වා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ ඔය මොකද? නැත් සත්‍යාත්‍රන් වහන්සේලාම මේ වස් කාලේ ඉන්නේ මේ රජගහ නුවර. එහෙමයි. ඒ ඔබ වහන්සේත් එක්ක දැන් ප්‍රධාන ශාස්ත්‍රඥ වහන්සේලා හත් නමක්ම ඉන්නවා. එහෙමයි. කියලා ඉතින් දැන් මෙයා දැන් කතාව කරගෙන යනවා. ඒ වෙලාවේ මේ සකලදායේ පරිබ්‍රාජකයා කියනවා ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේ දැන් අපි සත්‍යාත්‍රන් වහන්සේලා ගැන කතා කරා එහෙම. ඉතින් මෙයා කියනවා මේ ඔය පූර්ණ කාශ්‍යප. පූර්ණ කාශ්‍යප බණ කියනකොට ගෝලය කිසියම් ගරුත්වයක් නැහැ. උඩ මෙව වළනවා ඈනුම් අරිනවා. කිසිම පිළිගැනීමක් නැහැ. කෑ ගහන්න එපා කියන්න ඕනේ. පුදුම අමාරුයි මේ ශිෂ්‍ය පිරිස පාලනය කරගන්න. එහෙම. අජිත කේස කම්බලීටත් ඔය සතේම තමයි. මක්කලි ගෝසාලටත් එහෙමයි, පකුද කත්රායනටත් එහෙමයි, සංජය බෙල්ලට්ටි පුත්‍රටත් එහෙමයි, නිගණ්ඨනාත පුත්‍රටත් එහෙමයි. ශ්‍රාවකයෝ කිසිම ගරුත්වයක් නැහැ ශාස්ත්‍රවරයාට. හැබැයි අපි හන්නේ කොහොමද ශාස්ත්‍රවරයෙකුට ගරුත්වය ඇති කරගන්නේ? ඒ කියන්නේ නිශ්ශබ්දව කියන දේ හොඳින් අසා සිටීමෙන්ද එහෙම නැත්නම් දැන් ඔය හස්ත විකාර ආදී දේවල් කර කර සමහරු ඉන්නවා ඇත්තටම කියනවා නම් දැන් මේ බෞද්ධ ජන සමාජ උනත් හාමුදුරු උනත් බණක් කියන වැඩම කරාට පස්සේ සමහර බෞද්ධ පින්නතුන් පවා සමහර වෙලාවට දන්නේ නැහැ ධර්මයට අදාළ ගෞරවය දෙන්න. ඒ නිසා කොහොමද එතෙන්ට මේ ශාස්ත්‍රවරයෙකුට දේශකයෙකුට අදාළ ගෞරවය ලැබෙන්නේ කොහොමද කියන එකත් විස්තර කරොත් හොඳයි. ඇත්තටම ස්වාමීන් වහන්සේ දැන් අපි හොඳ ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්සේ ඇහුවේ මොකද මේ බුද්ධ ශාසනයේ ශ්‍රාවණහන්ත ඉස්සරහට යන්නේ ගරුත්වයත් එක්කමයි. එහෙමයි. මට මතකයි මට අපේ ගුරුවරයා අපේ ශ්‍රී කල්යාණ යෝගාසන සංස්ථාවේ සමුප්පාදක මහණියන් වහන්සේ කඩවැද්දු ජිනවන්ත මහණියන් වහන්සේ. දවසක් මමත් තවත් ස්වාමීන් වහන්සේ නමකුත් දානේ වන්දන සාත්තරත් අපි එල්ලගෙන දාන ශාලාවෙ ඉඳලා එකට අපි දෙන්නගේ එකම වයස. එහෙමයි. දෙන්න එකට කතා කර කර කුටි වලට ගියා. ඒ වෙලාවේ අපේ පූජනීය මාහිමියන් වහන්සේ අපිට කතා කරා අපි එන්න කියලා. අපි බොහොම බයෙන් ගියා ඉතින් ළඟට. ගියාම ඇහුවා මේ දෙනමගෙන් කවුද වැඩිමාල්? ඉතින් ඊට පස්සේ අර මාත් එක්ක පණිස් ස්වාමීන් වහන්සේක මමයි ස්වාමීන් වහන්සේ වැඩිමාල්. එහෙමනම් මේ නම යන්න දෙපේ ඉස්සරහින්. දෙන්න එකට ওই විදිහට කතා කර කර යනවා නම් කතා කරන්නේ කුණහරප කිව්වා. ඒ කියන්නේ නියම ගරුත්වයක් තියෙනවා නම් එහෙම වැඩිහිටි ස්වාමීන් වහන්සේ නමක් එක්ක එකට යන්නේ නැහැ කිව්වා. එහෙමනම් මේ ශාසනය අපිට විනය පිටකේ වුණත් පරිශීලනය කරනකොට තේරෙනවා මේ වැඩිහිටි කමට ස්වාමීන් වහන්සේ පුදුම ගරුත්වයක් තියෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ දැන් අර අපේ බුදුරජාණන් වහන්සේ ਸਰුවත්තා ඥානෙ ප්‍රතිලාභ කරගත් උත්තමයාට ඉතින් ඒ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්ත මහරහතන් වහන්සේලා අනිත් ශ්‍රාවකයෝ උන්වහන්සේගේ ගුණ ඉතාම හොඳින් දන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පුදුම ගරුත්වයකින් දැන් අර අතන තනිකරම බොරුවක්නේ. දැන් ඔය අපේ ස්වාමීන් වහන්සේ මතක් කරේ මේ වර්තමානයේ ඉතින් අපි බුදුන්, අපි රහත්, අපි සියල්ල දන්නවා කිව්වට ඒ කියන තැනම ලොප් වෙනවා. ඒක පේනවා. එහෙමයි. ඉතින් ඒක නොඑක වචන හරඹයක් දුන්නට ඉතින් ඒක ටික වේලාවක් යනකොට එතන මේක ලොප් වෙනවා. නමුත් සැබෑම ගුණයක් තියෙන උත්මයෙක්ගේ එහෙම වෙන්නේ නැහැ. ඉතින් බුදුරජාණන් වහන්සේ අර යථාවාදී තථාකාරී ගුණයෙන් යුක්තයි කියන විදිහට කරනවා. කරන විදිහට කියනවා. ඉතින් ඒ වගේ මහා ඍජු ගුණ ඇති උත්මයෙක්. ඉතින් බුදුරජාණන් වහන්සේට කෙනෙක් සැබවින්ම උන්වහන්සේගේ ඒ අවබෝධයට පැහැදුනාට පස්සේ ස්වාමීන් වහන්සේක ගලවන්න බෑ. අර සෝතාපන්න ශ්‍රාවකෙක් එක්ක අර මහානාම ශාක්‍ය පුත්‍රයා අර කිසිම අවස්ථාවක ප්‍රකාශයක් කළානේ ඉතින් මුළු ලෝකයේම එක පැත්තක වුණා මම බුදුරජාණන් වහන්සේගේ පැත්ත කියලා. කියන්නේ මොකද ඒ අවබෝධයට ආවට පස්සේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි අසීමිත ගෞරවයක් ඇති වෙනවා. ඒක දැක්ක සකලුදායි. සකලුදායි දැක්ක මේ අර සාහතුන් වහන්සේලාට කිසිම ගරුත්වයක් නැහැ ශ්‍රාවකයෝ. නමුත් මේ ශ්‍රමණ බව ජෞතමයන් වහන්සේ බණ කියනකොට පුදුම ගරුත්වයක්. ඒක කියන සූත්‍රයේම තියෙනවා මේ උගුරවත් පාදන්නේ කියලා. ඒ තරමට ගෞරවත්වයෙන් බණහන්නේ. ඉතින් ඒ විදිහට මේ සකුළුදායි පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කරනවා. ඉතින් අන්තිමට යාම කියනවා ස්වාමීනි ඔබ වහන්සේට උත්තර ගරු කරන්න හේතුවක් මම දන්නවා කියලා ප්‍රකාශ කරන්නේ. දැන් අපේ හාමුදුරු මනවින් පැහැදිලි කළා අර සකලදායි පරිප്രാජකේ මතක් කරන ෂඩ්ශාස්ත්‍රූවරුන්ටම ඒ විදිහට අනුගාමිකයන්ගේ අදාළ ගෞරවයක් ලැබෙන්නේ නැහැ කියලා. මොකද ශක්ෂාසූරුන්ගේ අනුගාමිකයෝ ශක්ෂාසූරුන්ගෙන්ම බණ අහලා ඉවර වෙලා තවත් පිරිසකට ගිහිල්ලා කියනවලු ඔය බණ එයාට වැඩිය හොඳට මට කියන්න පුළුවන් කියලා. ඉතින් ඒ වාගේ තමන්ගේ ගුරුවරයාම අවඥාවට ලක් කරන විදිහේ ගෝලියෝ පිරිසක් තමයි ඒ අයට හිටියේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස එලෙසින් බුදුරජාණන් වහන්සේට කිසි විටක අවමානයක් ඇති වෙන්නේ නැති වෙන විදිහටයි හැසිරුනේ. විශේෂයෙන්ම ශ්‍රාවකයන් විදිහට යමක් ශ්‍රවණය කරන වෙලාවේදී ඒ ධර්ම ගෞරවය ඇති වෙන විදිහට බොහෝම හොඳින් සංසුන්ව තැම්පත්ව ඒ දේ අහගෙන හිටියා. ඊටාම කලාතුරකින් තමයි ලෝකත බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. එවන් බුදුරජාණන් වහන්සේ නමකගේ මුවෙන් බුදු වදනක් පිට වෙනවා කියන එක මාර්ග සම්පතක්. ඒ සම්පත තුලින් උපරිම ඵල ප්‍රයෝජන ලබා ගන්නට ශ්‍රාවකයා උත්සාහවත් වෙනවා මිස ඒ නිෂ්ප්‍රයෝජනීය අතහැර දාන්නට හැබැයි දැනුවත්කම් තියෙන ශ්‍රාවකයෙක් කටයුතු කරන්න. ඒ නිසා බුදුහාමුදුරන්ගේ බුදු මොවින් පිට වෙන හැම බුදු වදනක්ම ශ්‍රද්ධාවෙන් පිළිගන්න තමන්ගේ ජීවිතයට ගලපගන්න කොහොමද කියලා විමසමින් තමයි ඒ අය බණ අහන්නේ. ඒ නිසාම තමයි ගෞරව ලැබෙන්නේ. අපි හන්නේ සකුළුදායි පරිව්‍රාජකතුමා එතුමාට වැටහෙන විදිහට මේ ශ්‍රාවකයෝ එහෙම නැත්නම් මේ බුදුහාමුදුරන්ගේ අනුගාමිකයෝ උන්වහන්සේට ගරු කරන්නේ ඇයි කියන එක පිළිබඳව කරුණු කාරණා පැහැදිලි කළා. ඒ පිළිබඳව අපි අවධානය යොමු කළොත් ඔව් දැන් සකුළුදායි ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට එයාට තේරෙන විදිහට. එහෙමයි. එයාට තේරෙන විදිහට එයා කියනවා දැන් බුදුරජාණන් වහන්සේ ඇහුවානේ සකුළුදායිගෙන්. ඇයි මට මගේ ශ්‍රාවකයෝ මෙතර ගරු කරන්නේ? එහෙනම් මෙයා කියන මම දන්නවා ඒකට හේතුව. බුදුරජාණන් වහන්සේ මොකද්ද? ඒත් මෙයා කියනවා ඔබ වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්. අර බලන්න දැන් අද එහෙමයි. මේක අපිට විශේෂයෙන්ම අද සමාජයට මේක හොඳට සංසන්දනය කරන්න පුළුවන්. මෙයා කිව්වේ ඔබ වහන්සේ චුට්ටක් වළඳන කෙනෙක්. අප්පාහාරෝ කියලා පාලි වචනෙන් තියෙනවා. එතකොට චුට්ටක් වළඳන නිසා තමයි වහන්සේගේ ගෝලය මෙච්චර වහන්සේට ගරු කරන්න. ඊළඟට සකුළුදායි කියන ඔබ වහන්සේ පාංශකූල සිවුරු දරන කෙනෙක්. එහෙමයි. පාංශකූල සිවුරු දරන නිසා තමයි ශිෂ්‍යව මෙච්චර ඔබ වහන්සේට සලකන්නේ. අපි මේ ඒ චුට්ටක් වළඳනවා වගේම චුට්ටක් වැළඳීමේ ආනිසංසත් කියනවා. පැහැදිලිවම සානස එහෙම තම බුදුරජාණන් වහන්සේ අපට දැන් දාන වෙන දීම සම්බන්ධව උන්වහන්සේ වදාලේ දානෙ කොතර තිබුණත් අපි දානෙ වළඳලා බත් කටවල් හතරක් හෝ පහක් තව වළඳන්න පුළුවන්කම තියෙද්දි දාන වෙනදීම නවත්තන්න ඕනේ. එහෙමයි. ඒ නවත්තලා වතුර පානය කරන්න. මොකද මේ බත් මතයට ගියොත් තීන මිද්දේට හැරෙනවා. ඊළඟට ඉතින් ප්‍රතිපත්ති පුරා ගන්නට අවස්ථාවක් නැතුව යනවා. භ්‍රමචර්යාවක් ආරක්ෂා කරන කෙනෙක් උනට වඩා කාලා බීලා එහෙම ඉන්න එක ඒ භ්‍රමචර්යාවටත් ඒක අන්තරාවක්. එහෙමයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළනවා ඉතින් මේ භෝජනේ මත් අනුතාවය සමන දැනගෙන වැළඳීම ඉතාම අත්‍යවශ්‍ය දෙයක්. නමුත් දැන් මෙතන මේ පරිබ්‍රාජකයා කියන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ චුට්ටක් වළඳන හින්දා තමයි මේ ශ්‍රාවකයෝ පහදින්නේ කියලා. එහෙමයි. ස්වාමීන් වහන්සේ ඒක දැන් අපි ගත්තාම තථාගතයන් වහන්සේ ඒක කරුණ සහිතවම ඒක පෙන්වලා දෙනවා යාට. අපහන්නේ කොහොමද දැන් මේ මක් මේ සකුළුදායි බුදුහාමුදුර චුට්ටක් වළඳනවා කියලා හිතුවේ. බැලු බැලමට දැන් මන් දිහා බැලුවට කයිට හිතන්නේ නැහැ චුට්ටක් වළඳනවා. කෙට්ටු ශරීරයක් පේන්නේ නැහැ. කොහොමද එහෙම උපකල්පනයක් ආයෙ කවුරු හරි පිරිසකින් අහලා දැනගත්තද? සාමනාක ඇත්තටම දැන් මෙහෙමනේ එදා ඉන්දියානු සමාජයේ අපි දැන් සවැත් නුවර ගමු. එහෙම. සවැත් නුවර ගත්තොත් ලක්ෂ 700ක් ජනතාව හිටියා. එහෙම. ලක්ෂ 700න් ලක්ෂ 500ක් මාර්ගඵලලාභී. කෝටි 7ක්. කෝටි 7ක්. එහෙමයි. කෝටි 7න් කෝටි 5ක්ම මාර්ගඵලලාභී. එහෙමයි. එතකොට දැන් දැන් සාමාන්‍ය මම රජගහනුවර ගැන ගත්තොත් ඉතින් රජගහනුවර වුණත් ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක විශාල ප්‍රමාණයක් හිටියා. ඉතින් එහෙම විශාල ප්‍රමාණයක් ඉන්නකොට බුදුරජාණන් වහන්සේ දැන් දායකයෝ මතු පිටින්නේ හැමදේම දකින්නේ. එහෙමයි. ඒ දායකයෝ මතු පිටින් දකින්න දේවල් දැන් අද බලන්න ඒ පැහැදීම අද සමාජෙත් ඕන තරම් තියෙනවා. දැන් අපි හිතමු ස්වාමීන් වහන්සේ නමක් සෙරප පාවිච්චි කරන්නේ නැහැ. එහෙමයි. සෙරප පාවිච්චි කරන්නේ නැති වුණාම මිනිස්සු පහදිනවා ඔකට. එහෙමයි. අනේ අර හාමුදුරු සිරුප්පු දෙකක්වත් දාන්නේ නැහැ කියලා පහදිනවනේ. හැබැයි ඉතින් ඔන්න උන්වහන්සේගේ කකුලේ මොකක් හරි තුවාලයක් හැදෙනවා. එහෙම. තුවාලයක් හැදෙන උන්වහන්සේට දැන් සිරුප්පු දෙකක් පාවිච්චි කරන්න නැතුව බෑ පාවිච්චි කරන්න වෙනවා. ඒ උන්වහන්සේ සිරුප්පු දෙකක් පාවිච්චි කරනවා. ඔන්න එතකොට අර සිරුප්පු දෙකක් දාන්න නැතුවට පැහැදිච්ච කෙනා දකිනවා මේ ස්වාමීන් වහන්සේ සිවුරු සිරුප්පු දෙකක් දාගෙන යනවා. ඒතර මොකද වෙන්නේ? පැහැදුනේ සිරුප්පු දෙකක් නැතිව ඉන්න නිසා දාන්න නැතුවට දැන් සරප්පු දෙකක් දාලා පෙනුමට පැහැදිලිම නැති වෙලා යනවා කලකිරෙනවා කලකිරෙනවා ඉතින් කියනවා අන්න අරයක් ඉවරයි ඉතින් කොහොමද කියන්නේ අපරාධ නිවන ගැට්ට රඳිනලා අනිත් පැත්තට වැටුණා කියලා කියනවා අන්න හරියට ඉතින් මම ඒකයි කියසන්නත් මුලින්දලම මේ රූප ප්‍රතිපදාවට මිනිස්සු හරි කැමතියි එහෙමයි එතකොට දැන් බලන්න දැන් මෙතන බුදුරජාණන් වහන්සේ කරුණ සහිතව පෙන්නනවා දැන් මොකද මේ අර ප්‍රසිද්ධියට දැන් බොහෝ දෙනා ඉතින් සකුළුදායිලත් ඇසුරු කරන අය ගිහිල්ලා කියන ඇති මේ බුහන්සලා වගේ නෙවෙයි බොහෝම පොඩ්ඩයි වළඳන්නේ දැන් සමහර වෙලාවට අපි අහන්නේ දැන් ඔය පණිවිඩේ කියපු මිනිස්සයා කියන දවසේ බුදුහාමුදුරු චුට්ටයි වෙන්නේ නැති වළඳන්නේ ඔව් නෑ මේ සාමාන්‍ය මෙහෙම දෙයක්ත් තියෙනවා දැන් අපි බ්‍රහ්මණයෝ ගත්තාම එදා මතයක් තිබුණා මේ බ්‍රහ්මණයොන්ට මේ පුළුවන් තරම් බ්‍රහ්මණයෝ ගිහිල්ලා ඒ දානෙට ගිහිල්ලා ඒ දානෙ කෑවොත් තමයි දානෙ වැළඳුවොත් තමයි මේ දායකයන්ට ගොඩක් පින් සිද්ධ වෙන්නේ කියලා. එහෙමයි. සමහර ඔය පරිබ්‍රාජකවරු කරලා තියෙන දානේ වන්දනා මේ ඇඟිල්ල ගුරට දාලා වමනේ දාලා ආය වන්දනවරු. ඒ දායකයන්ට පින් සිද්ධ පින් සිද්ධ වෙන්නේ. ඒ වගේ ඉතින් මත අපි හන්නේ දැන් සමහර අපේ බ්‍රාහ්මණ පවුල් වලින් එන දායකයොත් ඉන්න අනේ අපිට පින් සිද්ධ වෙන්න තව චුට්ටක් බලන්න තව චුට්ටක් බලන්න කියලා දානේ බලහත්කාරයෙන් වළඳවන දායකයොත් ඉන්නවා. ඔව් එහෙම ඉතින් ශ්‍රද්ධාව තමයි. අනේ ස්වාමීන් වහන්සේ මේක මේ මම හැදුවේ මේක වළඳන්න මේක වළඳන්න කියලා කියනවා. එහෙමයි. අපේ ස්වාමීන් වහන්සේට අමුතු දේවල් මතක් වෙන්නේ. <laughs> අපි හඳුර කියනකොට මට මතක් වෙන්නේ නැහැ. ඔව් ඒක සැබවින්ම ඒ වගේ දේවල් තියෙනවා. අපේ මෑණිවරු බොහෝම ශ්‍රද්ධාවෙන් ඉතින් එහෙම කියනවානේ මේකෙන් වළඳන්න වළඳන්න කියලා. ඉතින් ස්වාමීන් වහන්සේ බ්‍රහ්මණයන්ගේ තිබිච්ච දෙයක් තමයි ඒගොල්ලෝ අර මේ වළඳන තරමට සමහර බ්‍රහ්ම මේ ඔය තාපසවරු වළඳලා වන්දලා එතරම් තෙල්ලෙනවා කියනවා. ධර්මයේ සඳහන් වෙනවා. ඉතින් එන්නේ නැගිට ගන්න බෑ. මොකද දායකයන්ට පිංසිත් දෙන්න පුදුම තරම් කනවා. ඊළඟට මොකද කරන්නේ? ඉතින් දායකයෝම කියනවා නැගිටවන්න. ඉතින් ඒ තරමට අමාරුයි. ඒක දැන් බ්‍රාහ්මණයන්ට සාපේක්ෂව බැලුවොත් බුදුරජාණන් වහන්සේ අල්ප වශයෙන් වන්දනා කරනවා. අල්ප වශයෙන් ඉතින් යම් කිසි අවස්ථාවක හරි ස්වාමීන් කියනා වගේ තථාගතයන් වහන්සේ සමහර අවස්ථාවල ලුණු නැති අර සුන්සහලෙන් කොටාගත්ත අඟුරෙන් පුලුස්සාගත්ත රොටියෙන් පවා යපිලා තියෙනවනේ. එහෙමයි. ඉතින් අර ඒ වගේ ඉතින් ඒ වගේ අවස්ථාවක් වෙන්න ඇති. මොකද දැන් සමහර තැන්වලදී අපි හන්නේ බුදුරජාණන් වහන්සේ පාත්‍රයේ යම් වැඩි ප්‍රමාණයක් වළඳපු අවස්ථාවක් තියෙනවා. පැහැදිලිව මේ සූත්‍රයෙන් එක පැහැදිලි වෙනවා. එහෙමයි. එතකොට බුදුරජාණන් වහන්සේ එතනදී දැන් ඒ සකුළුදායට පැහැදිලි කරන පළවෙනි කාරණේට දැන් ඔයා කියනවා මම චුට්ටක් වළඳන නිසා මගේ ශ්‍රාවකයෝ මට සලකනවා කියලා. හැබැයි සමහර දාට මම මේ පාත්‍රයෙන් එකක් වළඳනවා බුදුරජාණන් වහන්සේ. එහෙමයි. හැබැයි මම එහෙම වැළඳුවාට මගේ සමහර ශිෂ්‍යයෝ ඉන්නවා ඈත වනාන්තරවල වතුර ටිකකින් යැපෙනවා එක වේලකින් යැපෙනවා බෙලි ගෙඩියකින් යැපෙනවා බොහෝම සරලව යැපෙනවා ඉතින් මගේ ගෝලයෝ මම චුට්ටක් වළඳනවට පැහැදිලා හිටියානම් මං ගොඩක් වළඳිනවා දැක්ක ගමන් මොකද වෙන්නේ? පැහැදීම නැති වෙලා යනවා. ඒ නිසා දැන් පළවෙනි කාරණේ කෙලින්ම නිෂ්ප්‍රභා වෙනවා. දැන් සකුඩදායි කට ඇරගෙන බලන්නේ ඇත්තනේ නම් මේ බුදුරජාණන් වහන්සේට ශිෂ්‍යෝ සනකලා තියෙන්නේ මේ චුට්ටක් වළඳන නිසා නෙවෙයි. ඒක වටහා ගන්නවා එයා. ඒක එයා ඒක වටහා ගන්නවා. ඊළඟට ස්වාමීන් වහන්සේ දෙවෙනි කාරණේ ඊතර ඊතර චීවරයන සන්තුට්ඨු. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට ලද සිවුරකින් පමණක් සතුටු වෙනවා. ඒ නිසා ශ්‍රාවකයෝ බුදුරජාණන් වහන්සේ කෙරෙහි පැහැදෙනවා කියන හැඟීම තමයි සකුළුදායක දෙන්නේ. එතන ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ පාංශකූල චීවරය ගැන තමයි කියන්නේ. එහෙමයි. දැන් මෙයා කියන ඔබ වහන්සේට ශිෂ්‍ය එච්චර සලකන්න හේතුව ওই පාංශ කූල සිවුරු දරන නිසා. එහෙමයි. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ඇත්තට මෙදා පරෝගණ හිටියේ බොහොම ලස්සන සිවුරක්. එහෙම. අපි හන්නේ පාංශුකුල සිවුර කියන්නේ මොකද්ද? පාංශුකුල සිවුර කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ අද කාලෙත් අපි කෙනෙක් මරුණාම පාංශුකුලයක් දෙනවා. ඒ පාංශුකුල ඉතින් අපි අලුතෙන්ම සිවුරක් ගෙනල්ලා අද ඉතින් එකට කාටවත් දොස් කියලා වැඩක් නැහැ. ඒක කාලය ගෙවෑමෙන් සිද්ධ වෙන දෙයක්. නමුත් එදා බුදුරජාණන් වහන්සේගේ කාලේ සාමාන්‍ය මිනිස්සෙක් මැරුණාම අද වගේ මේ ආදානහ උත්සව තිබුණේ නැහැ. කාමංගල් උත්සව. දැන් අද එදා හැබැයි මංගල උත්සව තිබුණා අවමංගල උත්සව තිබුණේ අද සමහරලාට මේ මංගල උත්සව වලටත් වඩා ඉහළින් අවමංගල උත්සව ගන්නවා. එතකොට සාමාන්‍යයෙන් දැන් කෙනෙක් මැරුණාම රෙදි කෑල්ලක උතන කැලියට ගිහින් දානවා. කැලියට ගිහින් දැම්මම ඉතින් දවස් දෙකක් යනකොට මේක කුණු වෙනවා. ඉතින් භික්ෂුන් වහන්සේ නමක් ඔය ළඟින් පින්ඳ පාත යනකොට ඉතින් ගඳක් එන උන්වහන්සේ දන්නවා මේ අලුතෙන් ගෙනත් දාපු මිනිහක් ඇති මේ කැලේ. ඉතින් වටපිට බලනකොට අන්න මිනිහක් තියෙනවා. ඉතින් එතෙන්ට ගිහිල්ලා අර පණුව නොයේ කපවිත්‍ර දැවිරිලා තිබිච්ච රෙදි කෑල්ල උන්වහන්සේ ගසල්ලල අරගෙන එතන තියෙන ගඟකින් හරි ඇලකින් හරි මේක හොදනවා. සෝදලා මේක පිරිසිදු කරන පන්සලේ ගිහින් තියෙනවා. ඉතින් මේ වගේ රෙදි කෑලි ගොඩාක් එකතු කරලා මහාන චීවරය තමයි ස්වාමීන් වහන්සේ පාංශකූල චීවරය කියලා කියන්නේ. එහෙමයි. එතකොට මේ සකුළුදායට ආරංචි වෙලා තියෙනවා බුදුරජාණන් වහන්සේ මේ වගේ අපවිත්‍ර රෙදි කෑලි එකතු කරලා සිවුරු මහ ගන්නවා කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාළ "ඔව් මම පාංශකූල සිවුරු දරනවා තමයි." හැබැයි හැමදාම මම පාංශකූල සිවුරු දරන්නේ නැහැ. එහෙමයි. මොකද මම දැන් මේ පාවිච්චි දැන් ඇඳගෙන ඉන්න මම මේ පරෝගෙන ඉන්න සිවුරක් කොසල් රජ්‍යමදුරෙන් මට ලැබිච්ච කෙහෙල් දැල්ල වගේ. يعني ඒ තරම් සිව්මැලි වටිනා සිවුරක්. හැබැයි මම මේ වගේ වටිනා සිවුරු පරිභෝග කළාට මගේ ශිෂ්‍යයෝ ඉන්නෝ මුළු ජීවිත කාලයේම පරිභෝග කරන්නේ පාංශකෝල සිවුරු. දැන් ස්වාමීන් වහන්සේ දැන් අපි ගත්තොත් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ මුළු ජීවිත කාලයම පරිහරණය කරේ පාංශකෝල සිවුරුනේ. එහෙමයි. ඒ වගේ ස්වාමීන් වහන්සේලා ඕන තරම් මේ ශාසනය තුළ හිටියා. එතකොට බලන්න මේ පැහැදීමේ තියෙන වටිනාකම දැන් බුදුරජාණන් වහන්සේ වදාරන ඔයා කියනවා මම මේ පාංශකෝල සිවුරු දරන නිසා තමයි මගේ ශිෂ්‍යෝ මට සලකන්නේ කියලා. හැබැයි එහෙමනම් මම මේ දැන් හොඳ සිවුරු පාවිච්චි කරනකොට වටිනා සිවුරු පාවිච්චි කරනකොට මේ පැහැදීම තියෙන විදිහක් නැහැ. ඒතර දෙවෙනි කාරණය නිෂ්ප්‍රභා වෙලා යනවා. ඒ කියන්නේ තවත් පැහැදෙන්නට වෙනත් කාරණා තියෙන බව ඒ තුලින් ගම්ම්‍ය වෙනවා. ඒතකොට අපේ හාඳුනේ සකුළුදායි පරිබ්‍රාජකතුමා තවත් කාරණා තුනක් මතක් කරනවා. තමන්ගේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මේ ශ්‍රාවකයෝ මෙතරම් ಗುಣ කියන්න අනුගාමිකයෝ බුදුහාමුදුරුවන්ට විරුද්ධ නොවි කටයුතු කරන්න ප්‍රසාදයට පත් වෙලා කටයුතු කරන්න හේතු වෙන. ඒ අතරේ කාරණාව තමයි මේ තථාගතයන් වහන්සේ පින්ඳ පාතේන යපෙනවා කියන එක. බුදුරජාණන් වහන්සේ අපේ හාඳුරනේ දිගටම තමන්ගේ ජීවිත කාලයේ පින්ඳ පාතේන්ම දයපුනේ එහෙම නැත්නම් වෙන විදිහට දානේ වැළඳුවද? ස්වාමීන් වහන්සේ දැන් තථාගතයන් වහන්සේට ආරාධනාවක් නැත්තම් බුදුරජාණන් වහන්සේ පින්නපාතේ වඩිනවා. හැබැයි මේ ශාසනයේ ස්වාමීන් වහන්සේ දුතාංග ධර්මවල තියෙනවා මේ පින්නපාතිකාංගය කියලා. මේ පින්නපාතිකාංගය කියලා කියන්නේ දායකයෝ ගෙනල්ලා පූජා කරන දානේ වළඳන්නේ නැහැ. එහෙම මාන්නයකට නෙවෙයි. උන්වහන්සේ මාන්නේ කඩා ගන්න එහෙම තමයි කරන්නේ. මුළු ජීවිත කාලයේම පින්ඩපාතයෙන් යැපෙන ස්වාමීන් වහන්සේ අදටත් ඉන්නවා. එතකොට දැන් මේ පරිත්‍රාජකයා පැහැදුනේ තථාගතයන් වහන්සේට පැහැදිලා ඉන්න පින්ඩපාතයෙන් යැපෙන නිසා කියලා. අපි අහන්නේ ඇයි කෙනෙක් පින්ඩපාතේ වැඩම කිරීම තුළ පැහැදෙන්නේ? මොකද්ද අනිත් විශේෂත්වය? පින්ඩපාත යාම තුල ඇතිවෙන සුවිශේෂ ගුණයක් තියනවාද? ස්වාමීන් වහන්සේ ඇත්තටම පින්ඩපාතයේ යෑම තුල මාන්න එහෙම ස්වාමීන් වහන්සේ සම්පූර්ණ නැති වෙලා යනවා. එහෙම. පින්ඩපාතේ වඩිනවා කියන්නේ හිඟා කනවා කියලා. හිඟා කනවා. පැහැදිලිවම සිඟා යනවා. පින්ඩු සිඟා යනවා කියලා නේ කියන්නේ. පැහැදිලිවම ස්වාමීන් මොකද මට අත්දැකීමක් තියෙනවා. දැන් මේ ගොඩක් ඉස්සර අවුරුදු 21 කට විතර කලින් අපි දකුණු පළාතේ නගරයක පින්ඩපාතිකයක්. එහෙමයි. ඉතින් අපි අර ඉස්සරහට වැඩි ඇති ඉතින් පැවිදිච්ච මුල් කාලේ ඉතින් අපි සාමාන්‍ය අපි ශාලාවට පින්ඩපාත යනවා. ඉතින් ඒක දාන ගෙනල්ලා දෙන තැනනේ. නමුත් ගෙවල් ගානේ පින්ඩපාතේ වැඩිහම ඉතින් හරි පුදුම අත්දැකීම් වලට මුහුණ දෙන්න වෙනවා. එහෙමයි. සමහර වෙලාවට සමහර දායකයන්ගේ තියෙන උපරිම ශ්‍රද්ධාව. සමහර අයගේ එහෙම ශ්‍රද්ධාව මාත්‍රයක්වත් නැහැ. දැන් එහෙම පින්ඩපාතේ ගිය අවස්ථාවක මට එක ගෙදරකට මම පින්ඳ පාති ගියා. පින්ඳ පාති ගියාම ඉතින් ඒ ගෙදර හිටපු ඒ මහත්තයයි ඒ පිරිසක වන්න මේ හාමුදුරු කෙනෙක් පින්ඳ පාති ඇවිල්ලා කියලා ඉතින් ගෙදර ඉන්න වැඩ වැඩ කරන කෙනාට කිව්වා මේ මිනිස්සයා ඉන්දියාප්පු ආගයක් මට ගෙනලා පූජා කරා. සානතේ පූජා කරේ අර පපඩම් පැකට් තියෙන පපඩම් දාන අර කොලේ ඒ වගේ සාමාන්‍යයෙන් කුණු කූඩේට දාන කොලේ තමයි එයා ගෙනල්ලා මට පාත්‍රයට දැම්මේ. ඉතින් ඒක ගන්න ඇත්තේ ඒ වාදිනේක තිබිලානේ. එතකොට ඒ වෙලාවට ඉතින් ඇත්තටම අර පුදුම විදිහට අර Tamanට තියෙන මාන්නාදී ඒ සියල්ලම නැති වෙලා යනවා මොකද ඒ විවිධත්වය නිසා. අපේ හැම මං හිතන්නේ හැම පළාත්වලම ওই වගේ අවස්ථාවක් තියෙනවා. ඒ පැත්ත විතරක් නෙවෙයි නේද? ඔව්. දකුණු පළාතේ කියපු හින්දා නෑ අතරම දැන් ඒ වගේම ස්වාමීන් වහන්සේ දැන් අපේ තව පළාතක මට මම හිතුවේ ඒක විවිධ අත්දැකීම්. එහෙම එහෙම. ස්වාමීන් වහන්සේ නමක් පින්නපාතේ වැඩලා තිනු උතුරු උන්වහන්සේ මට කිව්වා ඈත ගමක ඉතින් පුදුම සද්ධාවකින් ඉතින් ඒ හැමදේම සිද්ධ වෙලා තියෙනවා. සිද්ධ වෙනවා. ඒවා ඉතින් ඒ නිසා පින්ඩපාතයේ තුලින් ස්වාමීන් වහන්සේ අල්පේක්ෂතාදී ගුණ ඉතාම හොඳට වැඩෙනවා. අපි හන්නේ මම මටත් මතකයි මම කුඩා කාලේ මහරගම ධර්මායතනයේ අපට පින්ඩපාතේ වඩිනකොට ඒත් සමහර දායකයෝ බොහෝම ශ්‍රද්ධාවෙන් පින්ඩපාත බෙදන්න බලාගෙන ඉන්නවා. සමහරු ගිය ගමන් දුවගෙන අවිල කියන ස්වාමීන් වහන්සේ අද පොඩ්ඩක් පරක් වෙලා නැගිටි පොඩ්ඩක් වෙලා ඉන්න වෙලගෙන දෙනවා කිය. ඉතින් ඉන්නවා ටික වෙලා. තවත් දායකයෝ බලාගෙන ඉන්නවා දැන් ගෙදරට ගියාම හාමුදුරුවෝ දැයියයි දැන්ගයි කියලා යන්නේ නැහැ කියලා තීරිච්ච ගමන් ගෙදර තියෙන මොන හරි උදාගෙන ඇවිල්ලා ගෙනල්ලා දාලා ඉක්මනට යවන අවස්ථාවක් තියෙනවා. සමහර වෙලාවට අපි හැමෝටම පිළිපාතේ දෙන්නේ නැතුව ගොඩාක් වෙලා යනවා. ඉතින් අපිත් බලන පොඩ අවුලු පාත් කරගෙන ඉන්න එකේ වෙලාව ගියාට පස්සේ ඔලු උස්සල බලනකොට ජනෙල් රෙදි මෑත් කර කර බලන හාඳුරු ගියාද කියලා. <laughs> එහෙමයි දැක්කම අපි හිමින් සැරේ එතනින් යනවා. ඉතින් ඒ වගේ එක එක සමහරට බල්ලු ලිහල යන අවස්ථා තියෙනවා. එහෙම අවස්ථාවලද අර පින්ඳ පාදයට හම් වෙන බනිස්ගිරිය එහෙම විසි කරලා තමයි බල්ලගේ අවධානය වෙනතකට යොමු කරලා දුවන අපි බේරි වෙන අවස්ථා තියෙනවා. සැබවින්ම අපේ අපේ හාන්දරෝනේ පින්ඳ පාති වඩිනවා කියන්නේ අනතිමානී ගුණය දිනු කරගන්න තියෙන හොඳ ප්‍රායෝගික අවස්ථාවක්. හිඟා කනවා වැඩේ කියන්නේ මනස අර මානෙ කියන එක පල්ලෙහාටම වටන ක්‍රියාවක් හැටියට අපිට පින්ඳ පාති වැඩම කිරීම හඳුනන්න පුළුවන්. අපි හන්දනේ එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නේද උපසම්පදා භික්ෂුවකට දැන් උපසම්පදා වෙනකොට පින්ඩිහාලෝප භෝජනන් නිස්සාය පබ්බජ්ජා තතති යාව ජීවං උත්සාහෝ කරණියෝ කියලා. අර අනිත් ඒවා අතිරේක ලාභ වශයෙන් නේද ගන්න කියලා දෙන මේක දිවි හිමියෙන් පුරුදු කරන්න ඕන ක්‍රියාවක් හැටියටත් උන්වහන්සේ අවධානය කළා තියෙනවා නේද? පැහැදිලිවම ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ පින්නපාත චර්යාව භූම වර්ණනා කරලා තියෙන එකට හේතු රාශියක් තියෙනවා. දැන් එකක් එක හේතුවක් ස්වාමීන් වහන්සේ පැහැදිලිව මතක් කළා මේ අනිත්‍යමානී ගුණ වඩා ගන්නට ඒක ලොකු උපකාරයක්. කොටින්ම කිව්වොත් මහානකම හරියට කරගන්න ඒක ලොකු උපකාරයක්. මොකද මේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා කියන ඒවට ගිජු වුණොත් ඒවට හුරු වුණොත් ස්වාමීන් වහන්සේ සම්පූර්ණ මහානකම අමතක වෙලා යනවා. අපි ඒක පුංචි දෙයක් කිව්වොත් අද කාලේ මේ හොඳට බණ කියපු ස්වාමීන් වහන්සේලා අපි ස්වාමීන් වහන්සේලා දෙනමක් නිසා එහෙම කතා කරාට කමන්නේ. ඉතින් හොඳට බණ කිය කියා හිටපු ස්වාමීන් වහන්සේලා අත ලාභ සත්කාර කීර්ති ප්‍රසංසායනකට විවිධ මත දරලා මහා පරිහානියකට පත් වෙලා තියෙනවා. ඒ නිසා ස්වාමීන් වහන්සේ මේ ලාභ සත්කාර කියන එක හරියට මේ මහානකමට මාර්යාගේ තොණ්ඩුව හැටියටයි බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කළා තියෙනවා. බිලි කොක්කක් හා සමානයි කියලා සඳහන් බලිසෝබික්ක වේලාභ සක්කාර සිලෝකු කියලා. හරියට බිලි කොක්කක ඇමුණුනා වගේ. බිලි කොක්කක මාළුවෙක් ඇමුණුනාට පස්සේ ගලව ගන්න ලේසියෙන් නෑ වගේ. ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවල ඇමිලෙන්න ගියාම ආයි බේරෙනවා කියන එක ලේසි වැඩ හිතුවනක් නෙවෙයි. එතකොට සාමාන්‍යයෙන් ඒකමයි බුදුරජාණන් වහන්සේ ඒක එක පැත්තක්. අනිත් එක ශ්‍රාවින්හත දැන් බුදුරජාණන් වහන්සේ දා මහා ධර්ම ප්‍රචාරයක් සිද්ධ කළේ. එහෙම. තථාගතයන් වහන්සේට ධර්මයේ ධර්ම ප්‍රචාරයේ උන්වහන්සේ සිද්ධ කළේ පාගමනින් වැඩම කරමින් පින්නපත් පින්නපාත චර්යාවේ දෙමින් දැන් භික්ෂුන් වහන්සේලා 60 දෙනමක් උන්වහන්සේ මේ ධර්මචර්යාවේ දෙවි මේ පින්නපාත චර්යාවත් සමග එහෙමයි. ඒක බොහෝ දෙනාට බොහෝ කුසල් කරගන්නත් අවස්ථාවක් ලැබෙනවා. දැන් අහිංසක කෙනෙකුට පන්ති ભેදයක් නැහැ. පින්න පාති වඩිනකොට මේ ගෙවල් බලබලා පින්න පාති වන්නේ නැහැනේ. එහෙමයි. ගෙපිලි වලින් පින්න පාති වඩින්නේ. ඒතර බොහෝ දෙනාට කුසල් කරගන්නත් ඒක ලොකු අවස්ථාවක් වෙනවා. ඒ නිසා තමයි භාගතුන් වහන්සේ මේ පින්න පාති චර්යාව බොහොම වර්ණනා කරලා තියෙන්නේ. ඉතින් හැබැයි බුදුරජාණන් වහන්සේ අන්න ඒකයි මෙතන තියෙන විශේෂත්වය බුදුරජාණන් වහන්සේ හැමදාම පින්නපාතේ වැඩියේ නැහැ. එහෙමයි. මොකද තථාගතයන් වහන්සේ නොයෙක් ආරාධනා ලැබුණාම උන්වහන්සේ ආරාධනාවට වැඩම කළා තියෙනවා. ඉතින් අද අපේ භාෂාවෙන් කිව්වොත් ලොකු ලොකු බංගලාවට තථාගතයන් වහන්සේ වැඩම කළා තියෙනවා. දැන් අසදස මහා දානයක් බුදුරජාණන් වහන්සේ බාරගත්තා. ඉතින් අසදස මහා දානය කියන්නේ සුළුපට දානයක් නෙවෙයිනේ. බුදුරජාණන් වහන්සේ සකුළුදායට කියනවා මම ඉතින් ওই ලොකු ලොකු මාලිගාවලට කියලා දානේ වළඳනවා ආරාධනාවක් ලැබුණම. හැබැයි මගේ සමහර ගෝලයෝ ඉන්නවා මුළු ජීවිත කාලයේම පින්නපාතෙන් යැපෙන අය. හැබැයි මේ කිසිම ගෝලයෙක් කිසිම ශිෂ්‍යයෙක් අන්න අපේ බුදුරජාණන් වහන්සේ අහවල් මාලිගාවට කියලා දානේ වළඳනවා කියලා අපහැදිලා නෑ කවුරුත් මාව දාලා ගිහිල්ලා නෑ. ඉතින් එහෙමනම් සකුළුදායට තේරෙනවා මේකට නෙවෙයි බුදුරජාණන් වහන්සේට මේ ශිෂ්‍යය සලකන්නේ. එහෙම අපහන්නේ. දැන් අපි හන්නේ ඒ වගේ බොහොම පටු එහෙම නැත්නම් සමහර වෙලාවට ටිකක් රූක්ෂ ප්‍රතිපatti කියලා හිතන දේවල් වලට ගෝලියෝ පැහැදෙනවාය කියලා කරුණු දැක්ුවාට සකුළුදාය විසින් ගෝලයන් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ Taman කෙරෙහි පැහැදෙන්නේ එවන් සීමිත කාරණා සඳහා නොවේ කියන එක බුදුහාමුදුර අවධානය කරනවා. තවත් කාරණා විදිහට මේ රුක්ෂ සේනාසන රුක්ක මූල සේනාසනවල වාසය කිරීම සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ බොහොම විවේක සුවේට කැමති කෙනෙක් වශයෙන් කරුණු කාරණා දක්වනවා පහන්නේ. ඉතින් බුදුහාඳුරුව මතක් කරනවා තමන් වහන්සේට ශ්‍රාවකයෝ පැහැදෙන්නේ ඒ කාරණාවන්ට නෙවෙයි කියන එක. කාලේ ඊටාම ශීඝ්‍රයෙන් ඉක්මලා යන නිසා පහඳුරුනේ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ කෙරෙහි ශ්‍රාවකයෝ පැහැදෙන්නට හේතු වෙන කාරණා කීපයකුත් මේ සූත්‍රය ඇසුරේදී දක්වනවා. ඒ කාරණාවලට අවධානය යොමු කළොත් වඩාත් යෝග්‍යයි කියලා හිතනවා කාලය ඉදිරි කර ගැනීම සඳහා අපි හඳුරන්න පුළුවන් යම් කාරණාවක් කලින් කියපු කාරණාවට මතක් කරන්න තියෙනවා නම් ඒකත් කියමින්ම බුදුරජාණන් වහන්සේ තුල තිබිච්ච මේ අදි සීල ගුණය කෙරෙහි ශ්‍රාවකයෝ පැහැදෙන ආකාරය පිළිබඳව කරුණු දක්වන්න. ශාමණේරයන්ස දැන් ඉතුරු කාරණා දෙක ඇත්තටම අපේ කාල වේලාව මදි. එහෙම අපි තාම කෙටියෙන් මතක් කරොත් අර පරිබ්‍රාජකයා කිව්වේ මේ වහන්සිට පැහැදිලා ඉන්නේ මේ ගස් මුල ඉන්නේ හින්දා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මං ගස් මුලක් තියෙනවා, එලිමහානෙත් තියෙනවා, වැලිතලාවලත් තියෙනවා. හැබැයි මම මෙහෙම ඒ වගේ තැන්වල හිටියට මම ලොකු ලොකු මාලිගා වගේ පන්සල් බාර අරගෙන තියෙනවා. එහෙම. සවැත් නුවර ජේතවනාරාමේ, සිපතනාරාමේ, වේළුවනාරාමේ මේ වගේ පන්සල්. හැබැයි මගේ ගෝලයෝ කවුරුත් ඒකට අපහැදිලා නෑ. ඊළඟට විවේකයට කැමති නිසා කියන කාරණේ බුදුරජාණන් වහන්සේ වදාළෝ මං විවේකයට කැමති. නමුත් මට විවේකයක් නෑ. මම නිතරම රාජරාජ මහා මාත්‍රු වට කරගෙන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාව වට කරගෙන මොකද බණ කියූපේ තමයි වැඩි. හැබැයි මම මෙහෙම පිරිසක් එක්ක හිටියට මගේ සමහර ගෝලයෝ ඉන්නවා කැලේට වෙලා තනියෙන්ම භාවනා කරන අය. ඒ කිසිම ගෝලෙක් මට අපහැදිලා නැහැ. ඕක තමයි ඒ කාරණා පහ. අපේ ස්වාමීන් වහන්සේ මතක් කරපු විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ඔය කියපු කිසිම කාරණයකට නෙවෙයි මගේ ගෝලය මට පැහැදිලා ඉන්නේ. ඒක දැන් සකලුදායටත් ඔප්පු වුණා. අපි හන්නේ දැන් මෙතෙන්දී අදහස් කිරීමක් වෙනවද පැහැදිය යුත්තේ මේ කාරණාවන්ට නෙවෙයි කියන එකක්. ස්වාමීන් වහන්සේ මෙහෙමයි අපි දැන් පැහැදීම අපි බාහිර සාමාන්‍ය කෙනෙක් ගත්තට වටින් පහදිනවා. අපේ සිරිතක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපේ මේ ලාංකීය බෞද්ධයෝ තුල මම ඒක දැකලා තියෙනවා ඉක්මනට පහදිනවා. ඉක්මනට අපහදිනවා. ඔය දෙකම හොඳ නැහැ. එහෙමයි. සාමාන්‍යයෙන් බාහිර දේවල් දැකලා ඉතින් ඔන්න පහ පහදිනවා දැන් අහවල් තැන මෙහෙමයි. මම කියන්නේ ඒවට අපහදින්න කියලා කියන්නේ නමුත් ඒ පහදිනවා වගේම තමයි මෙන්න අපහැදීමක් ඒ ළඟම තියෙනවා. එහෙමයි. හැබැයි ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ඉතින් මගේ ශිෂ්‍යයෝ මට සලකන්නේ ඕවට නෙවෙයි. ඒ බාහිරව අපිට සාමාන්‍ය කෙනෙකුට පේන දේවල් වලට නෙවෙයි මගේ ශිෂ්‍යයෝ සලකන්නේ පළවෙනි කාරණේ අදි සීලය. එතකොට සාමණේරයන්ට මේ අදි සීලය කියලා කිව්වහම ඉතින් සීලය කියන එක අපි ඉස්සෙල්ලා තේරුම් ගත්තොත් සීලය කියලා කියන්නේ කයයි වචනය දෙකේ සංවරයනේ එතකොට අදි සීලය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ සීලය. ඒ සීලයට සමාන කරන්න පුළුවන් සීලයක් මේ තුන් ලෝක ධාතුවේවත් නැහැ. ඒක ස්වාමීන් වහන්සේ හොඳට ඔප්පු වෙනවානේ අර උන්වහන්සේ ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙලා බැලුවානේ මට ගුරුවරයෙක් අවශ්‍යයි. ඒ නිහතමානී උත්තමයන්ගේ අර තිරුණු කලේ දියොනසලේ කියලා තින් අපි අහලා තියෙනවානේ. ඒ වගේ තථාගතයන් වහන්සේ සියල්ලම දන්නවා වුණත් උන්වහන්සේගේ නිහතමානීකම උන්වහන්සේ කල්පනා කළා ගුරුවරයෙක් නැතුව ඉන්න එක ටිකක් හරි අමාරුයි. එහෙනම් මට ගුරුවරයෙක් හොයාගන්න ඕන. ගුරුවරයෙක් වුණාම Tamanට වඩා තපසින් ගුණයෙන් නුවණින් සීලයෙන් වැඩිහිටියෙක් වෙන්න ඕන. ඉතින් බුදුරජාණන් වහන්සේ වෙලාවේ කල්පනා කළ බැලුවා මට වඩා සීලෙන් එහෙම කෙනෙක් නෑ හිතන්නවත් බෑ. සමාන කෙනෙකුත් නෑ. සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් සමාන කෙනෙකුත් නැහැ. ඒ වගේම යහලකටවත් වෙන්න පුළුවන් කෙනෙක් නැහැ. අන්තිමට බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත්ත ධර්මයේම ගුරුවරයා හැටියට තියාගත්තා. ඉතින් මෙතනින්ම පේනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ සීලයට සමාන සීලයක් තියෙන උත්තරේ මේ ලෝක ධාතුවේ නැහැ. ඊළඟට මේ අදි සීලය හොඳටම විද්‍යමාන වෙනවා විනය පිටකේ. විනය පිටකයේ හොඳට ඉගෙනගත්ත කෙනෙකුට බුදුරජාණන් වහන්සේ මොනතරම් පරම සීලයක් තිබිච්ච උත්මෙද්ද මේ සීලය පිළිබඳව උන්වහන්සේ තරම් ධන්න උත්මයක් කිසිසේත්ම නැහැ ඒ වගේම එහෙම ඉන්න විදිහකුත් නැහැ විනය පිටකේ ඉගෙන ගන්නකොට බුදුරජාණන් වහන්සේගේ අදි සීලය ඉතාම හොඳට පැහැදිලි වෙනවා. අපි හන්දට දැන් අර සෝතාපන්න පුද්ගලයෙක් සතු වෙන සීලයට අපි කියනෝනේ අරියකන්ත සීලය කියලා. එතෙන්දී පැහැදිලි කරනවා මේ සීලය මේ සමාධි සංවත්තනික සීලය කියලා. සමාධියට උපකාර වෙන සුළු සීලය. එයද මේ අදි සීලය වශයෙන් හඳුන්වන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් යම් යම් පොඩි පොඩි දේවල් වලින් වැළකීලා කය වචනේ සංවර කරගෙන ඉඳීමකුත් තිබෙනවා. ඒ වගේම ගැඹුරෙන් බැලුවොත් අපි හඳුරන්නේ ඉන්ද්‍රියන් සංවර කරන සීලවා හෝති පාතිමොක්ක සංවර සංවතු ආචාර ගෝචර සම්පන්නෝ අනුමත්තේසු වජ්ජේසු භය දස්සාවි කියන ක්‍රමයට ගත්තොත් හිතේ ඇති කරගන්න ඒ සමාධියට පාදක වන සීලයද මෙතනදී අදි සීල කියලා හඳුන්වන්නේ. පැහැදිලිවම ස්වාමීනා සමාධියට කොටින්ම නිවනට උපකාර වන සීල විසුද්ධියක් බවට පත් වෙන සීලය තමයි බොහෝසෙන් අධිශීලයේ බවට යනුවෙන් හඳුන්වන්නේ. නමුත් මෙතනදී මේ සූත්‍ර දේශනාවේදී අධිශීලය කියන තැනකින් බුදුරජාණන් වහන්සේගේ සීලය ගැන තමයි එහෙම විශේෂයෙන්ම සඳහන් වන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ සත්‍ය විසුද්ධි පාස් කරලා උන්වහන්සේ ਸਰවඥතා ඥාණය ප්‍රතිලාභ කරගත් උත්තමයා. එහෙම. එතකොට බුදුරජාණන් වහන්සේ දැන් අර මම විනය පිටකේ ගැන කියවනේ. එහෙම. ස්වාමීන් වහන්සේ දැන් අපි විනය පිටකේ පරිශීලනය කරනකොට තේරෙනවා බුදුරජාණන් වහන්සේගේ ඒ පරම සීලය. කියන්නේ උන්වහන්සේ මේ ශාසනයේ සීලයෙන් සෑහීමකටපත් වෙන එකක් නෙවෙයිනේ. සීලයත් ඇත්තටම උපකාර කරගන්නේ සමාධිය පිණිස. එහෙමයි. ප්‍රඥාව පිණිස, විමුක්තිය පිණිස, අමාමහ නිවන් පිණිස. එහෙමනම් ඒ සීලය බුදුරජාණන් වහන්සේ දැන් අපි ප්‍රසම්පදා ස්වාමීන් වහන්සේලාගේ සීලය අපි දෙනම දන්නවා. ඒ ඒ විනය පිටකයේ කියවනකොට මොනතරම් කුඩා හිතා ගන්නවත් බැරි සියුම් තැන් බුදුරජාණන් වහන්සේ තාම හොඳට පැහැදිලි කරලා තියෙනවා. ඒ විනය පිටක ඉගෙන ගන්නකොට තේරෙනවා මේ වගේ ශික්ෂණයක්, මේ වගේ හික්මීමක්, මේ වගේ විවස්ථාවක්, මේ වගේ නීතිමාලාවක් සකස්කරනද අදි සීලයෙන් යුක්ත හිත නැති කෙනෙකුට නම් කිසිසේත්ම පුළුවන්කම නැහැ කියන එක හැමයි. මොකද දැන් සමහර ශික්ෂාපද ස්වාමීන් වහන්සේ අපි ගත්තාම මම මේක බණටත් කියලා තිනවා. ඉස්සර අපි විනය ඉගෙන ගන්නකොට අපේ පන්තියේ හිටියා දෙනියා පැත්තේ පොඩි හාමුදුර කෙනෙක්. මේ පොඩි හාමුදුර බොහොම දක්ෂයි. ඉතින් අපි විනය ඉගෙන ගන්නකොට මේක හැම දෙයක්ම තියෙනවා. කියන්නේ විනය පිටකේ හාරගෙන හාරගෙන අටුවාවත් එක්ක ඉගෙනගෙන යනකොට නැති දෙයක් නෑ බුදුරජාණන් වහන්සේ හැම දෙයක්ම දේශනා කරලා තියෙනවා අපි ගත්තොත් දැන් අපේ ජීවිත අපිට අමුතුවෙන් හිතලා කරන්න දෙයක් නෑනේ හැම දෙයක්ම තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා එතකොට දැන් සාමාන්‍යයෙන් අපි කුටියක් ගත්තොත් කුටියක් අමදින විදිය ජැනිල්ලයක් අරින්න අරින්න ඕන වෙලාව වහන්න ඕන වෙලාව මකුළු දැලක් කඩන විදිය දානේ වළඳන විදිහ, සැත වෙන විදිහ, වැසිකිලි කැසිකිලි පාවිච්චි කරන විදිහ, සිවුරක් සකස් කරගන්න විදිහ, සිවුර පොරවන විදිහ, කෙස්සවුල් බාන විදිහ, නියපොතු කපන විදිහ. අපේ දැන් මේ ඔක්කොම මේ ਸਰවඥතා ඥාණයටත් අදාළ කොටස්ද? පැහැදිලිවම සාමාන්‍ය ඔය සියල්ල දැනගන්නවා කියලා කියනකොට ඒක සියල්ල දත් කියන්නේ ඒකයි ස්වාමීනා එහෙම විනය පිටකයේම මම නම් මේ පෞද්ගලිකව මම මේ කියන්නේ එහෙම මම ඉස්සෙල්ලම බුදුරජාණන් වහන්සේ කවුද කියලා තේරුම් ගත්තේ විනය පිටකේ. එහෙමයි. ඒ කියන්නේ මොකද ඒ තරම්ම පුදුමයි උන්වහන්සේ අපට මේ දේශනා කරලා තියෙන ශික්ෂාපද. ඉතින් එහෙමනම් ඒ තුලින් අපට තේරුම් ගන්න පුළුවන්. දැන් එතකොට මම අර කියපු කතාවක් මට අමතක වුණා. අර පොඩි හාමුදුරුවෝ දවසක් අපේ පන්තියට ඇවිල්ලා කිව්වා හරි වැඩේ මේ බුදුරජාණන් වහන්සේ බලාගෙන යනකොට හැම දෙයක්ම කියලා තියෙනවා. ඔබ වහන්සේලාට පුළුවන් නම් බුදුහාමුදුරුව නොවදාන දෙයක් හොයාගන්න කිව්වා. එහෙම. ඒ වෙලාවේ අපි හිතුවා ඒක කොහොම පහසු දෙයක් කියලා. අපි ඉතින් මොනවා හරි හොයාගෙන එනවා. එතකොට අපේ ගුරුවරයා නව කතෙන්ද සම්බන්ධයි, මෙතෙන්ද සම්බන්ධයි. ඉතින් අපිට ඇත්තට අන්තිමට කිසි දෙයක් හොයාගන්න බැරි වුණා බුදුරජාණන් වහන්සේ නොවදාලා දෙයක්. ඒකෙන් පැහැදිලි වෙනවා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ තියෙන අදි සීලය. එහෙමයි. දැන් කෙනෙක් ඇහුවොත් මේ කොරෝනා ගැන හිමත් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවද අනාගතේ? ඒ ස්වාමීන් වහන්සේ කොච්චර තින් වසංගත රෝගී ගැන උන්වහන්සේ කොච්චර පැහැදිලිව එහෙමයි විසම පරිහාරජ ආබාධා කියන්නේ. ඔව් දැන් පැහැදිලිවම දැන් සාමාන්‍යයෙන් දැන් මේ අපි ගත්තොත් සූත්‍ර දේශනාව කිරිමානන්ද සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ මේ වසංගත රෝගයේ පිළිබඳව දේශනා කරලා තියෙනවා. එහෙම අපහන්නේ. එතකොට අපි හන්නේ දැන් කාල සීමා බොහොම ඉක්මනින්ම වියකී යනවා අපේ අපිට નિયમિત සර්වඥතා ඥානයේ කෙරෙහි ශ්‍රාවකයෝ බුදුහාමුදුරුවෝ තුල තියෙන සර්වඥතා ඥානයේ කෙරෙහි පැහැදෙනවා. අධි ප්‍රඥාව කෙරෙහි පැහැදෙනවා. ඒ වගේම ශ්‍රාවකයන්ට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීමට බුදුරජාණන් වහන්සේ කරන ඒ දේශන ක්‍රමය කෙරෙහි පැහැදෙනවා. ඒ වගේම උන්වහන්සේගේ ප්‍රතිපදාව කෙරෙහි පැහැදෙනවා. ඉතින් මෙන්න මේ සමස්තය කෙටියෙන් අරගෙන මේ වැඩසටහන સમાප්තිය සනිටුහන් කරන්න අපි හැමදෙරෝ සාරාංශයක් විදිහට කිව්වෝ. ඔව් දෙවැනි කාරණේ දැන් බුදුරජාණන් වහන්සේ වදාළේ ওই තුට්ටක් වන්දන ආදී දේවල් නෙමෙයි මට මගේ ශ්‍රාවකයෝ සලකන්නේ අදි සීලය නිසා දෙවෙනි කාර්යය ਸਰුවඥතා ඥානය මේ ਸਰුවඥතා ඥානය අපි වගේ කෙනෙකුට නෙවෙයි සරියොත් මහරහතන් වහන්සේටවත් ਸਰුවඥතා ඥානයක් විස්තර කරන්න පුළුවන් කමක් නැහැ ඉතින් මේ ධර්මයේ අපිට මේ බුදුබණ පදයක් ගත්තාම මේ හැම දෙයකින්ම ਸਰවඥතා ඥානෙ विद्यमान වෙනවා. සාමාන්‍ය දැන් පටිච්චසමුප්පාදේ වගේ ගත්තාම හොඳට විමසනකොට ਸਰවඥතා ඥාණය මොකක්ද කියලා අපිට සාමාන්‍ය අවබෝධයක් ඇති කරගන්න පුළුවන්. ඊළඟට ස්වාමීන් තුන්වෙනි කාරණය. දැන් ਸਰවඥතා ඥාණය පිළිබඳව දැන් මේ කාල වේලාවත් මදි නිසා අපි වැඩි කතා කරන්නේ ඊළඟට තුන්වෙනි කාරණය බුදුරජාණන් වහන්සේ වදාළේ අදි ප්‍රඥාව. අදි ප්‍රඥාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ දැන් ඒක ටිකක් වෙනස් එකක්. දැන් අපේ අපිට තියෙනවනේ එක එක දක්ෂතා. දැන් මෙතන ඉන්න පුළුවන් ගුරුවරු. ඉතාලම දක්ෂ උගන්වන්න පුළුවන් ගුරුවරු ඉන්න පුළුවන්. හැබැයි අපිට වැඩ කරන්න පුළුවන් කාලයයි තියෙන්නේ. අපි හිතමු හොඳට උගන්වන්න දක්ෂ ගුරුවරයෙක් ඉන්නවා. අවුරුදු 80ක් විතර ගියාට පස්සේ එයාට උගන්වන්න බෑනේ. එයාගේ ප්‍රඥාව පිරිහිලා යනවා. අපි දෙනම දැන් මේ බණ කියනවා. ඉතින් අපිට මේ වැඩ කරන්න පුළුවන් ඉතින් ටික කාලයයි. ඉතින් අවුරුදු 75ක් 80ක් ගියාට පස්සේ ඉතින් වණ කියන්න බෑනේ. මොකද අමතක වෙනවා. ඒත් අපේ ප්‍රඥාව පිරිහිලා යනවා. අපි හිතමු නඩු දෙනවන ලෝය කෙනෙක් නීතිඥවරයෙක් ඉන්නවා. ඉතින් අවුරුදු 75ක් විතර ගියාට පස්සේ අපි යාට නඩු දෙන්නේ නැහැ නේද? එයාට නඩු දුන්නොත් ඉතින් හොඳට හිතේ. මොකද එයාගේ ප්‍රඥාව එයාට මතක නැහැ. පිරිහිලා යනවා. හැබැයි අපිට එහෙම වුණාට බුදුරජාණන් වහන්සේට එහෙම වෙන්නේ නැහැ. උන්වහන්සේ කොච්චර වයසට ගියත් උන්වහන්සේගේ අවබෝධය හේමමයි. ධර්මයේ සඳහන් වෙනවා සාරිපුත්‍ර මහරහතන් වහන්සේ වගේ ශ්‍රාවකයෝ හතර දෙනෙක් එකතු වෙලා වයෝවෘද්ධ බුදුරජාණන් වහන්සේගෙන් අවුරුදු 100ක් ගැඹුරු ප්‍රශ්න අහුවත් උන්වහන්සේට බොහෝ පහසුවෙන් ඒවට උත්තර දෙන්න පුළුවන් කියනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ වදාරනවා දැන් මං වයසයි. නමුත් මගේ අවබෝධය පිරෙන්නේ මේක දැකලා මගේ ශ්‍රාවකයෝ මට ගරු කරනවා. ඊළඟට සාමණේරයන්ක හතරවෙනි කාරණය හැටියට උන්වහන්සේ වදාළේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය. චතුරාර්ය සත්‍ය අවබෝධ කරලා දෙන ආකාරය ගැන අපිට මේ ධර්මයේ තුලින්ම පේනවා. උන්වහන්සේ එක එක විදිහට දැන් ගොවියෙක් ආවොත් ගොවිකම ගැන කතා කරනවා. ඒ ඕනම කෙනෙක් කැමති වෙන Taman දන්න විෂයක් ගැන කතා කරන්නේ. එහෙනම් ඉතින් අන්තිමට ගොවිකම ගැන කතා කරලා අන්තිම චතුරාර්ය සත්‍යට එනවා. සංගීතඥෙක් ආවොත් ඒත් එහෙමයි. දේශපාලත්වයක් ආව දේශපාලනය ගැන හරි කතා කරලා උන්වහන්සේ චතුරාර්ය සත්‍යට එනවා. ඉතින් එහෙමනම් උන්වහන්සේට පුදුමාකාර හැකියාවක් තියෙනවා. කෙනෙකුට මේ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ කරවන්න උන්වහන්සේ පාරමී පුරණ තිස්සාකාරයට පාරමී පුරණ ලෞතුරා බුද්ධ රාජ්‍යයටපත් වෙන්නේ මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරවන්නමයි. ඒකට මගේ ශ්‍රාවකයෝ පැහැදිලා ඉන්න අවසාන කාරණේ හැටියට බුදුරජාණන් වහන්සේ වදාළේ ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව. ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ ස්වාමීන් වහන්සේ වෙන කිසිමක් නෙවෙයි සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. සතර සතිපට්ඨාන, සතර සම්මප්පදාන, සතර යුද්ධපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, සත්බොධ්ජංග, ආර්ය අෂ්ටාංග මාර්ග කියන මෙන්න මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම. මේක හරියට මේ ශාසනයේ තියෙන මණික් ගල් කැට 37ක් වගේ. ඉතින් මේකට තමයි ශ්‍රේෂ්ඨ ප්‍රතිපදාව කියලා කියන්නේ. එහෙමනම් මගේ ශ්‍රාවකයෝ බාහිර පුංචි පුංචි දේවල් වලට නෙවෙයි පැහැදිලා ඉන්නේ මෙන්න මේ කාරණා පහත කියලා බුදුරජාණන් වහන්සේ සකලුදායට පැහැදිලි කළා. එහෙමයි. ඒ පැහැදිලි කිරීමත් එක්ක සකලුදායිගේ පරිවර්තනය මොන වගේද අපි හන්නේ? ඒ සකලුදායේ தත්වෙම හිටියේද බෞද්ධ ශ්‍රාවකෙක් බවට පත් වුණාද? බුදුරජාණන් වහන්සේට දක්ව ප්‍රතිචාරය මොකද්ද? ඒ වෙලාවේ සකුළුදායි ප්‍රසාදයක් ඇති කළා. නමුත් එතන ශ්‍රාවකෙක් බවට පත්වෙච්ච විස්තරයක් නැහැ. ඉතින් බොහෝ සෙයින් ඔය පරිබ්‍රාජකවරු පසුව තමයි ගොඩක් දේවල් හිතන් මේ වෙලාවේ ටිකකට බොහොම පැහැදිලිව ප්‍රකාශ කරනවා. නමුත් එහෙම තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණේ නැහැම. හොඳයි අද අපි පින්නතුණි සාකච්ඡා කළේ මජ්ක්‍ධිම නිකායේ මජ්ක්‍ධිම පඤ්ඤාසකෙහි සඳහන් වෙන මහා සකුළුදායි කියන සූත්‍ර දේශනාව බුදුරජාණන් වහන්සේ රජගහනුවර වේළුවනාරාමේ වැඩ සිටින අවධියක මෝර නිවාප කියන ස්ථානයේ පරිව්‍රාජකාරාමයකට රැස් වෙච්ච පරිව්‍රාජකයන් අතර සිටි මහා සකුළුදායි කියන ඒ සකුළුදායි පරිව්‍රාජකයා විසින් බුදුරජාණන් වහන්සේට ඉදිරිපත් කරන ලද කාරණා කිහිපයක් මුල් කරගෙනයි මේ දේශනාව කොට නැගිලා තියෙන්නේ. ඔහු මතක් කරනවා එහිදී බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් බුදුරජාණන් වහන්සේට ගරු සැලකිලි දක්වන්නේ උන්වහන්සේ පොඩ්ඩක් වළඳන නිසා, ඒකේ අගය කියන නිසා, ඒ වගේම පාංශුකුල සිවුරු පොරවන නිසා, එහි අගය කියන නිසා, පින්ඩපාතයෙන් යැපෙන නිසා, එහි අගය කියන නිසා, එවැගේම රුක්ෂ මූල සේනාසන ඇසුරු කරන නිසා සහ ඒ යගේ කියන නිසා සහ විවේකයට කැමති නිසා එහි අගය කියන නිසා තමයි මේ ශ්‍රාවකයන් අනුගාමිකයන් මෙතරම් බුදුරජාණන් වහන්සේට කැමැත්තෙන් ඉන්නේ කියලා මතක් කරාම බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන ඔය කාරණා නෙවෙයි මගේ ශ්‍රාවකයෝ මට පැහැදෙන්න ගරු කරන්න ප්‍රධාන හේතුව මා තුල තියෙන අධිශීලය ඒ වගේම මා තුල තියෙන ਸਰවඥතා ඥාණය අධි ප්‍රඥාව ඒ වගේම චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීම සඳහා මා දේශනා කරන දේශනා ශෛලිය සහ මා විසින් අවබෝධයට පහසු පිණිස දේශනා කරන ලද සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පිළිබඳව ඇති ප්‍රසාදය තමයි ශ්‍රාවකයන් මට මෙතරම් ගරු කරන්නට හේතුව කාරණාව කියලා අවධාරණය කරා. ඉතින් ඔබටත් බුදුරජාණන් වහන්සේ කෙරෙහි ප්‍රසාදය ඇති කරගන්න නම් මෙන්න මේ කියන කාරණා පහ හොඳින් මතක තබාගෙන උන්වහන්සේ තුල තියෙන මේ සීල ගුණයට ප්‍රසාදය ඇති කරගන්න ප්‍රඥාවට ප්‍රසාදය ඇති කරගන්න උන්වහන්සේ ඔබට අපට තේරුම් ගන්න පුළුවන් වෙන විදිහට මනාලෙස මේ ධර්මයේ දේශනා කළා තියෙනවා. මේ දේශනාවෙහි ප්‍රසාදය ඇති කරගෙන ශ්‍රද්ධාව දිනු කරගෙන ඔබ කටයුතු කළොත් ඔබට ඒ නිවනට සමීප වෙන්න අවකාශ තිබෙනවා. ඉතින් අද දේශන අපේ ධම්මානුපස්සන සාකච්ඡාව සඳහා නියමිත කාල සීමාව අවසන් නිසා අපේ මෙතකින් සාකච්ඡාව સમાપ્ત කරනවා. විශේෂයෙන්ම තමන් වහන්සේ සතු වටිනා ධර්ම ඥානය ඔබ අපහා බෙදා ගන්නට මේ ස්ථානයට වැඩම කළ අපේ කල්යාණ මිත්‍ර ත්‍රිවිධකාචාර්ය මිරහවත්තේ පඤ්ඤාසිරි මාහිම්පාණන් වහන්සේට අපේ හෘදයාංගම පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ වගේම පින්වත් ඔබ හැම දිනාටමත් මේ උදාරතර ධර්ම ශ්‍රවණමය කුසල බලයෙන් මේ සාකච්ඡාවට සවන් දීමේ කුසල බලයෙන් කායික මානසික සුවපත් භාවය සනසිල්ල වේවා කියලා අපි හිතසිතින් ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වෙලා පැයකමාරකට ආසන්න කාලයක් අපි ධර්ම සාකච්ඡාව සමගින් සම්බන්ධ වුණා. බොහෝසේ කුසල් සිත් පහළ කරගත්ත පහළ කරගත් උදාරතර කුසල ධර්මයන්ගේ අනන්ත ආශිර්වාද බල මහිමින් පින්වත් ඔබ සෑම සියලු දෙනාට නිදුක් නිරෝගී සුව චිර ජීවනීය වේවා දායකත්වය සුලා කටයුතු කරපු පින්වත් හැම දිනාට සියලු ආශිර්වාද ලැබේවා උපන් දින සිහිපත් කරන හැම දිනාටම හැම යහපතම ශාන්තියම වේවා මේ උතුම් කුසලයේ පරලෝසපත් ඥාතීන්ටත් ඔබ අප හැම දිනාටමත් අමා නිවන් සුව පිණිසම පවතිවා කියන ප්‍රාර්ථනාවත් සමගින් ධර්මානුපස්සනා පෝදා ධර්ම සාකච්ඡා මෙතකින් સમાપ્ત කරනවා හැම දිනාටම තුනුරුවන්ගේ අනන්ත ගුණ බල මහිමින් සියලු ශාන්තිය වේවා කියලා ඊටසිතින් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම තෙරුවන් සරණයි. ධම්මානුපස්සන එන්න ධර්මය දකින්න අවබෝධ කරගන්න